අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් 187 වෙනි භාවනා වැඩමුළුවේ තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරය ආරම්භ කරමු. අපි වැඩමුළු නායකත්වයෙන් ඉල්ලා සිටිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සැසිවාරය ආරම්භ කළ දෙන විදිය. ස්වාමීන් වහන්සේ අද ප්‍රශ්න 21ක් ලැබිලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ආනාපානයේ සිත පිහිටුවා පිහිටුවන විට ඉක්මනින් නිදිබර ගතිය දැනෙන බැවින් බොහෝ විට සක්මණේ යෙදී සිටිමි පොළවේ පාදයේ ස්පර්ශයේ සිත පිහිටුවා සක්මන් කරන විට විවිධාකාර වේදනාවන් ශරීරයේ පුරා ඇතිවන හිරි ගතිය බර ගතිය දැනේ වාඩි වී සිටින විට සක්මන නතර කළ විටද එසේම වේ පරයන්කයට නොයා දිගටම සක්මන් කිරීමට පමණක් සක්මන් කිරීමෙන් පමණක් සතිය දියුණු කර ආනාපාන සතියේදීමෙන් සමුදය වය ධම්මානුපස්සී අවස්ථාවට ළඟා විය හැකිද අප කෙරේ අනුකම්පාවෙන් පැහැදිලි කර දෙනමින් දෙපා නැමද ඉල්ලා සිටිමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි අපි ලක්මනේදී ඇත්තට වීර්ය චෛතසිකයේට එහෙම නැත්නම් උනන්දුවට තමයි ධෛර්යය දෙන්නේ. පරියංකේ සමාධියට, tempat බවට. ඉතිකේ අන්ත දෙකක් තමයි සමාධියට පරියංකයට ගියාම නිදිමත වෙනවා. සක්ම කරන්න ගියාම වේදනාව දැනෙනවා. වේදනාව කියන්නේ හිත ඇවිස්සලා. එහෙම නැත්නම් දුෂ්ණා ගතියට එන මට්ටමේ අර පැත්තට වෙලා තිබ්බම සීතල වෙලා ඇකිලිලා. ඉතින් මේ දෙකම දැනගන්න ඕනේ. දෙකටම ලෑස්තිලා යන්න ඕනේ. දෙක දැනගත්තොත් ওই දෙක මැද අතර මැද සමතුලිත තත්ත්වයට එනවා. ඉතින් ඒක නිසා සමුදේවය කියන එක දැනගන්න තමයි කරන්නේ. නමුත් ඒ කරන්න අර ඉන්ද්‍රිය සමත්පටිපාදනතා කියලා ඉදurang අතර සද්ධා සද්ධාවත් ප්‍රඥාවත් අතර වීර්ය සමාධියත් අතර සමතුලිත භාවය කියන එක අත්‍යවශ්‍යයි. අපේ ජීවිතවල කිසිම දෙයක් අඩුවක් නැහැ මේ වෙනකොට. තියෙන්නේ විසමතර ගතියක්. අරකට වැඩි මේක ඉක්මවලා ගිහිල්ලා තිනවා. ඉතින් වල්ලස්සෝ බැඳගත්තා කරත්තයක් වගේ හිර දුවනම හිර දුවන. මේ ටික සමතුලිත කරගත්තොත් අපිට පුදුම ශක්තියක් ලැබෙනවා. ඒක නිසා පරියන්කයට යන්න සක්මණෙන් පස්සේ ගිහිල්ලා නිදිමත අපේක්ෂා කරා. නිදිමත එක සැරේ ඉන්නේ නැහැ. ඒක එන්නේ ටික ටික ටික ටික. එතකොට බලාගෙන යන්න නිදිමත ඉන්නවයි කියලා කියන්නේ නිදිමතම නොවෙන්න ඉඩ තියෙනවා. හිත ලීන භාවයටපත් වීම වෙන්න ඉඩ තියෙනවා. ලීන භාවයටපත් වෙන්න හේතුව කෙලෙස් නැති නිසා. කෙලෙස් තියෙනවනම් හිත බොහොම උනන්දුයි. බොහොම ජවාදිකයි. කෙලෙස් නැති වෙනකොට නිින්දක්, කම්මැලිකමක්, නීරස භාවයක්, ලීන භාවයක්, බයක්, චකිතයක් එනවා. ඉතින් ඒකත් ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම සක්මන්ට ගියාට පස්සේ විවිධාකාර කම්පන, චංචල, වේදනා, කැක්කුම්, පිපුරු විතර හිත ඇවිස්සෙනවා. නුරුස්නා ගතිය එනවා. මේ දෙකම වීර්යයේ අඩු වෙදිතක්. ඒ නිසා ඒක සමබර කරන්න මේ ඉන්ද්‍රයන් සම භාවනාවෙම හට ගන්නා වූ මේ ඉන්ද්‍රයන් සමතුලනය කිරීම කරන කියන එක ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතාව කියන නැත්නම් ඉන්ද්‍රයන් ඒක රස කරනවායි කියලා තියෙනවා. ඒක තමයි මේ මිනිස්සෙගේ පෞරුෂත්වය කියන්නේ. ශිෂ්ටාචාරය කියන්නේ දේවල් නෙවෙයි අවශ්‍ය වෙලා තියෙන්නේ දේවල් අතර සමබර භාවයක් ඕනේ. පොළසඹලක් උයන්න ගියාම ටිප වටේට දේවල් තිබුණාට ඒකේ හරියට ඕන කරන මිටිස් කාන ලුණු ටික කහ ප්‍රමාණය වැටුණොත් පද වෙනවා. ලාභයි කියලා ලුණු ගොඩක් දැම්මොත් කන්න බෑ. ඒ නිසා ඒකේ හරියට යෙදෙනවයි කියලා එකක් තියෙනවා. ඒක තමන්ම කරගන්න. ඉතින් මේ ලකුණු ටික ලියලා තියෙනකෙන් මේන ඔක්කොම ලිප වටේ තියෙනවා. හරියට ගහන්න දාලා ඒක සම්බර කරන්න ඕනේ. සම්බර කරනකොට සක්මනයි පරියන්කය දෙකම සම්බර වෙන්න වීර්යයි සමාධියයි සම්බර වෙන්න ඒ නිසා දෙකටම ලෑස්තිලා යන්න සක්මණෙන් විතරක් ගිහලා නිවන් දකින්න බැද්ද කියලා කිව්වට උත්තර තියෙනවා දෙන්න පුළුවන්. නමුත් මේ වෙලාවේදී කියන්න තියෙන්නේ මේ ධක්මනාය පරියන්කය සම්බර කරන්න වීර්යය සමාධිය සම්බර කරන්න. පෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මාහට ටික වේලාවකින් ආනාපානය සංසිඳී යයි. ඉන්පසු බොහෝ පරයන්කවල නිදිමත ස්වභාවයක් පැමිණි. සිහිනෙන් පා සිහිනෙන් හා අවදියෙන් මෙන් බොඳ වෙමින් පෙනේ. නමුත් පරයන්කේ ඉඳගෙන ඉන්නා බවද දනි. මා පරයන්කේ මම මෙතන ඉඳගෙන ඉන්නා බව මෙනෙහි කරමි. නැවත ආයතික වේලාවකින් අර නිදිමත ස්වභාවය වරහන් ඇතුලේ නමුත් අවදියක් වගේද දැනේ. නැවත මා ඉඳගෙන ඉන්න බව මෙනෙහි කරමි. නමුත් මේ අවස්ථාව බොහෝ විට බැලුවද ආනාපානයේද නොමෙති තරම්ය. එම නිසා මෙවැනි වේලාවක කළ යුක්ත කළ යුක්ත සඳහා උපදෙස් පතමි. ඔබ වහන්සේට මේ අත්භවයේම නිර්වාණය අවබෝධ වේවා. ඔය පළවෙනි ලියුම ලියපු එකනට මේකෙන් තොරතුරු තියෙනවා. ඔය පරියන්කේ නිදිමත වෙන්නේ ඉස්සෙල්ලා ආනාපානයේ පරිණාමයක් සිද්ධ වෙනවා. ආනාපානයේ පෙරලියක් සිද්ධ වෙනවා. ගොරෝසු ඉඳලා සිව් වෙන්න පටන් ගන්නවා. ඒකෝර තමයි දැනගන්න ඕනේ මේ යන්න හදන්නේ මේකට තමයි කියලා. ඉතින් ඒවට කියනවා පුබ්බ නිමිති පුබ්බ කරන කියලා. නිදිමත එන්නේ ඉස්සලා පෙරමග ලකුණු පෙන්වනවා. ඒ පෙරමග ලකුණු පෙන්වන්නේ මේ කියන එක නාගේ. නම් ওই දෙවෙනි එක නා අනිවාර්යයෙන්ම කෙලස් අඩු වෙලා. අඩු වෙනකොට හිත නිද නිදා ගන්න. ඒත් ඒක නිසා අපි දැනගන්න ඕනේ අපිට කෙලස් නැති භාවය අවදියෙන් දකින්න ඕනේ නම් කෙලස් අඩු වෙනකොට නිදා ගන්නත් එපා, සක්මන්ට යන්නත් එපා. මේකටම ලැහැත් වෙලා නැවත නැවත යන්න දැන් මේ දෙවෙනි ලිපේ කරන ලියලට මම හැමදාම එතෙන්ට යනවා එතරම්යි කියලා. ඒක වෙන්නේ නැහැ. හැමදාම අපි නිදිමත පිළිබඳව ටික ටික හදාරනවා. හරියට මොහොතට බහින්න ගියාම අපි ඉස්සෙල්ලා යන්තම් රැල්ල පාගලා ගොඩ එනවා. ඊට පස්සේ පළලු කර දක්වා බහිනවා. ඊට පස්සේ ගිහිල්ලා ධන හිත දක්වා බහිනවා. ඊට පස්සේ ඉගටිය දක්වා බහිනවා. ඊට පස්සේ තනමත්තක් බහිනවා. ඊට පස්සේ උරහිසට නහයෙන් එහාට ගියාට පස්සේ තින් කොහෙත් එකයි මොඳ. එතෙන්ට යනකම් ඉඳි බොහෝම හිමීට තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ නිසා නිින්ද පිළිබඳ අවදිය අපේ යටිහිතට අවදි වීමක් කියලා තමයි බටහිර මානසික විද්‍යාව උගන්වන්නේ. ඒ වෙලාවේදී අපි ඒකට ලෑස්තිලා යන්න ඕනේ ඒක හීනයක්ද තත්තාවක්ද සංකල්පයක්ද යථාර්ථයද දන්නේ දන්නවා 100%ක්ම පාලනයෙන් තොරයි. හැබැයි කියලා යන්න පුළුවන්. ඒක තමයි බුදුචානන්ස අපිට දීලා තියෙන මේ ආවඩේ. ඒ තමයි පාර. ඉතින් ඒක මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේක කියනකොට ආයේ ගෝලයා කාල් ජුන් කතා කරලා කිව්වේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් උඩ හිතේ ඉඳලා යටි හිතට බින්ගයක් කපන හැටි කියලා දීලා තියෙනවා. දන්නා තැන සිට නොදන්න තැනට යන්න ටික ටික ටික ටික. හැමදාම මතක තියාගන්න පොඩ්ඩක් හරි නොදන්න තැනට පොඩ්ඩක් ගිහිල්ලා සද්ධාව තියෙනවද කියලා බලලා, වීර්යය තියෙනවද කියලා බලලා, අවදිය තියෙනවද කියලා බලලා, ජීවිත පරිත්‍යාගයේ යන්න පුළුවන්ද කියලා බලලා ආයෙන්න. හෙටත් යන්න තව ටිකක්. ගමන කෙලවරක් නැහැ. අපි දන්න ලෝකේ නිවන නැහැ කියලා හිතන්නකෝ. ඔතන තමයි නිවන තියෙන්නේ. ඒකට බය තියෙන්නේ. හැම කෙනාම නිවනට බයයි. ඒකට කියන්නේ fear of freedom කියලා. fear of unknown කියලා. ඉතින් දන්න ලෝකෙට දුවගෙන එනවා. දන්න ලෝකේ කක්කා කක්කා පූර්ණ කක්කා සුද්ධ කක්කා තියෙනවා. ඒ වුණාට කක්කා විල ඌරට කක්ක නැති වෙනකොට මොකද මොකද වා. තෙතමනේ ඉන්න කූඩල්ලට වියලි භාවයට මොකද මොකද වා. නත්නික බුද්ධෝත්පාද කාලයක් අපි යම් ජීවිත පරිත්‍යාගයෙන් පොඩ පොඩ ඕක මරණ මොහොතදී කරන්න බෑනේ. වයසට ගියාට පස්සේ කරන්න බෑනේ. ලෙඩ වුණාට පස්සේ කරන්න බෑ. දැන් නිකන් බාලදක්ෂෙක් බාලදක්ෂිකාවක් වගේ કોઈ නොදන්න ශේෂයනවා ආයෙනවා. ආය යනවා ආයෙනවා. කවදා හරි තේරුම් ගනිවි. හිතුවට වැඩිය මම දැන් ඇතුළට යන්න පුරුදු වෙලා තියෙන්නේ කියලා මේ ඇන්දකාරයට ගිය ගමන් ඇස් නිලංකාර වෙනවා. නෝ නිලංකාර ටිකක් ඉන්නකොට ආයෙ පේන්න පටන් ගන්නවා. මේක මේ අන්ධකාරයේ යන කට්ටිය හොරු කොහොමදක් දන්න දෙයක්. බස්ස හොඳටම දන්න දෙයක්. රහසොත්තු සේවාව කරන හැම කෙනාටම එහෙම ගොගල්ස් එකක් දෙනවා. අන්ධකාරට ගිහලා ටිකක් වෙලා ඉන්න ඊපස්සේ ඒක දාගත්තාම බස් එක ගියත් එක වගේ හොඳට පේනවා මේ වාගේ. නැත්තම් ගිය ගමන් ගිලංකාර වෙනවා. ඒක නිසා ඒ මොක මරණදී කොහොමදත් වෙනවනේ. ඒ වෙන්න තියෙන දේ දැන් පොඩ පොඩ කරලා බලන්න. ඒකල නොදන්න දන්න ගිහිල්ලා නිින්දක් වෙච්චාවයි, හීනයක් වෙච්චාවයි, අවදියක් වෙච්චාවයි, ලීන භාවයක් වෙච්චාවයි කොයි එක නමුත් බුදුහාමුදුරන්ට කිට්ට වෙනවා. බුදුන් කෙරේ සද්ධා වැඩෙනවා. ධර්මයට කිට් වෙන ධර්මයේ සද්ධාව වැඩෙනවා. සංඝයාට කිට් වෙන සංඝයාගේ සද්ධාව වැඩෙනවා. සීලයට කිට් වෙන සීලයේ සද්ධාව වැඩෙනවා කියලා දැනගන්නේ ඕන නොදන්න ශේෂයට යනකොට තමයි. ගියාට වැඩි වේගෙන් ආපහු එනවනම් කක්කාවට තියෙන කැමැත්ත. කුඩල්ල තෙතමනෙට තියෙන කැමැත්ත වගේ. ඉතින් ඒක දිහා දැන දැන දැන දැන දැක දැක දැන දැන ඉදිරියට යන් කියලා කියන්නේ. පෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අද මා පරියංක භාවනාවට පෙර සක්මන් කෙලිමි. පසුව තෙරුවන් සමා කරවාගෙන අතීත අනාගත වර්තමාන බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාටද ඔබ වහන්සේටද ප්‍රතිපත්ති පූජාවක් ලෙස පූජා කරමි. අදිස්ථාන කර පරියංකේ වාඩි වුනිමි. මගේ සිරුර ඍජුව නිවැරදිව පහසුවෙන් නැතිදයි පළමුව නිරීක්ෂණය කළෙමි. සිරුර ඍජුව පහසුවෙන් තිබීම මම දැන් මෙතනය මුළු සිරුර වෙත සිත යොමු කෙලිමි. ඉන්පසු උදරය වෙත සිත යොමන විට පිම්බීම හැකිලිම දැනිනේ. එය වේගයෙන් හා මෘදුව ගොරෝසුව චලනය වෙන අයුරුද ගැසෙමින් හැකිලෙන පිම්බෙන බවද දැක්කෙමි. පසුව උර කුහරය උස් වී පිම්බීම සුලං පිම්බී සුලං එහි මද වේලාවක් තිබී දිගු සුලං රැල්ලක් දකුණු නාස්පුඩුවෙන් පිටවිය. මේ ස්වභාවය සංසිදී හුස්ම නැවතී ඇතිසේ පෙනුණු විට මා දැන් මෙතනය සිරුර වෙත යොමු විය. නැවත පිම්බීම හැකිලිම මෙනෙහි කළෙමි. මා පුළුන් ගොඩක වාඩි වී සිටිනසේ දැනින. දානයේ සඳහා පහතමාලයේ ශබ්ද ඇසින. මා සෙමින් දෙනෙත් විවර කර වාඩි වී ඇති පරයන්කයට හිත යෙදුවෙමි. නැගී සිට වම් හා දකුණු පා වෙත අවධානය යොමු කොට පියවරෙන් පියවර සුවපත් වේවායි සිතමින් දන් පිළිගැනීමට ගියමි. සුවපත් වේවායි සිතමින් දන් වැළඳුවෙමි. වෙනස් සිතවිලි ගලාවද සුවපත් වේවා යන අදහස නැවත මතුවිය. පෙරදා පරයන්කේදී මගේ වේදනාවට සිත යොමා සිටින විට උපේක්ෂාවෙන් බලා සිටීම. මා තරමක් උඩක සිට ආසනයේ භාවනා කරනසේ දිස්වේ. අවට හාත්පස රන්වන් විය. මගේ සිරුරද රන්වන්න පරයන්කේ වඩනසේ පෙනින. ශාන්තය මට බුද්ධ ගයාවේ පිළිම පිළිරුව සිහියට නැගිනි. අවදියෙන් බලන විට මා සිටින ඉරියව්වෙන්ම නොසෙල්වී සිටියේ. සක්මන් කිරීමේදී මගේ සිරුරටම අවධානය යොමු විය. විටක මගේ යටිකය රූකඩයක නූලකින් මෙහෙයවෙන ඇටසැකිල්ලක යටිපා ඇටසෙල වෙනවා වැනියයි සිටින. සක්මනේදී ඊතා ශාන්ත බවක් හා දෙනෙත්වල අඩවන් හා කරුණාබරිත බවක් දැනින. බුදුරජාණන් වහන්සේ කෙතරම් සාන්ත උතුමකු දැයි මට සිටිනේ. නැවත දෙපා වෙත අවධානය යොදමින් ඔසවන, තබන, ඔසවන, ගෙන යන, තබන ආකාරයටද සිත යොමු කරමින් එහි යෙදුණිමි. එහෙත් ඇතැම් අවස්ථාවල මා තුල තරහ ගති, මානීය වැනි අකුසල් ඇති බවද මට සිතේ. ඔබ වහන්සේටත් උපකාර කළ සැමටත් පතන බෝධිය පිනිස මේවා උපකාර වේවායි මා ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. යම් කිසි කෙනෙක් ඒ විදිහට මුදුපසේ බුදුමහරතන් වහන්සේලාට ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කරලා ප්‍රතිපත්ති ඉන්න හැම වෙලාවෙම තමනුත් බුදු වෙලා තමයි ඉන්නේ. තමනුත් පසේ බුදු වෙලා තමයි ඉන්නේ. තමනුත් මහරහත් වෙලා තමයි ඉන්නේ. ඉක් ප්‍රශ්න තියෙන්නේ කොච්චර ඉක්මනට එකෙන් අපි ආයේ අර මාන්නකාරකම් වලට කෙලෙස් වලට එනවද කියන එක. ඒ නිසා සතියෙන් ඉන්න හැම චිත්තක්ෂණියම මම බුදුන් කියලා හිතාගන්න. සතියෙන් ඉන්න හැම චිත්තක්ෂණයකම රහත් වෙලා ඉන්නේ කියලා හිතාගන්න. සතියෙන් ඉන්න හැම චිත්තක්ෂණයක නිවනම කියලා හිතාගන්න. ඒසර මේ පසේ බුදුරන්ට වඳිනවා බුදුන් වඳින කෙනා Tamanටම වැඳගන්න එක තමයි. Tamanගේ ප්‍රතිපදාවට තමයි වඳිනවා. ඒසර බුදුහාමුදුරුවොත් වඳි. දෙවියොත් වඳිනවා. බ්‍රහ්මත් වඳිනවා. එනිසා මේක කොහෙදෝ තියෙන බුද්ධ ගයාවේ තියෙන නැත්නම් මෛත්‍රී බුදුහාමුදුරුවෝ තියෙන එකක් කියලා හිතන්න එපා. මම දැන් මෙතන තමයි තියෙන්නේ. ඉතින් අපිට කොච්චර පුළුවන්ද ඒ ගරු කටයුතු උතුමන්ගේ නැත්නම් පෞද්ගලික කර්ණේ කරගත්ත මේ සත්‍යය Taman තුල තියෙනවද කියලා බලන්න. එහෙම කියනකොට ආය නිවන් ලබන්න ඕන ගමන් නැහැ. මේ ශාසනයක් තියෙනවා ඔක්කොම සැප සම්පත් ටික තියෙනවා තවත් මොනදා යන්න. ඒකට තේරෙන පටන් අර ගන්නවා මොන තරම් පින්වන්තද කවුරුත් ඇවිල්ලා අපිට සාතික දෙන්න ඕන ගමන් නැහැ. සතියකින් හැම චිත්තක්ෂණෙම තමයි බුදු මෙච්චරයි නිවන. පුළුවන් නම් රකපක්. ඒ තියේදි කක්කවට යනවනම් ඒ තියේදි කුඩල කොටේ ඇරලා යනවනම් කවුරුත් දොස් කියන්නේ නැහැ. මගේම තියෙන මගේම තියෙන කක්කාවට තියෙන කැමැත්ත. ඒකත් ජොලි වැඩි වෙයි පොඩි ළමයි කක්කා කනකොට ඒකේ ජොලියක් තියෙනවා අම්මට. ওই කාලේ විතරනේ කන්න බලන්නේ. ලොකු උනාට පස්සේ ඔක කිව්වා ඊට ඉතින් කක්කා පොඩි කාලේ රසයි. කිරි බීලා හැදෙන එකනේ. ඉතින් එහෙම කායපු කට්ටියක විතරයි කියනවා ලොකු උනාට පස්සේ බුලත් ඉඳ හැදේ රතු පාට වෙයි. කනකොට බුලත් ඉඳ රතු පාට වෙන පොඩි කාලේ ඇති වෙන්න කප්පරක් කන්න ඕනේ කියලා කියනවා පොඩි කාලේ. ඊට පස්සේ උට වඩපුවක් ගෙඩියක් ආවයි කියලා ගහන්න නැහැ. මේ අසුචියක් මුත්‍රා පෙන්නන්න දනර බබාලා හදනවනේ කැසර කෙමිසර කුකුරලා නැහිනු. පෙන දාලා මැරනවා. ඒ මුන්ට පෙන්නලාමත් නෑ කක්ක කියන එක මිනිහා පිටරටින් එන එකක් වගේ. ඒ නිසා භාවනා කරනකොට කක්කාව ප්‍රශ්නයක් නෑ. බුදුජානහන්සේ ඕගොල්ලෝ මම කියනකොට hina වෙනවා. කියවනම් චූල සීනාද සූත්‍රයේ දුෂ්කර ක්‍රියා කරනකොට අසුචි වළඳන වටන් අරගෙන අන්තිම අසුචිය දක්වා තමන්ගේම අසුචි වළඳලා වළඳලා වළඳලා තමයි වැඩි නතර කරේ. හැම මුත්‍රා පතම බීලා තියෙනවා. කිසි කෙනෙක්ගෙන් ආහාර අරගන්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝ ඒව හිතනකොට හිතන්නේ නැහැ අපේ බුදුහාමුදුරුවෝ මේ දඹරත්තරණින් හදව ප්ලැටිනම් වලින් හදපු මැණික් වලින් හදපු එකක් කියලා නෑ. හැම අසුචි කඳුලක්ම කාලා තියෙනවා. හැම මුත්‍ර බීලා තියෙනවා. ඊට පස්සේ ඉතින් බුදුරැසෙයි දෙනවා. ඉතින් වඳිනවා කට්ටිය. ඒකට හිතන්නේ මේ බ්‍රහ්ම ලෝකයෙන් රස්මාලාව ඇවිල්ලා කියලා නෑ එකක් ආවේ. ඔය පොඩි ළමයි ඔච්චර ලස්සනලා ඉන්නේ මොකද? ඌ ඉන්නේ බබ අම්මගේ බොක්කේ ඉන්නකම් මුත්‍රා මල්ලක. කවදාකවත් ලෙඩක් එන්නේ නැහැ. ඌම චූ කරගන්න එක තමයි ඉන්නේ. ඉතින් බලන්නකො රත්තරන් මේ වෙලාවට. පොඩි බොක්කේ ඉන්නකොට බලන්න ආය මොකුත් නැහැ. පෙත්ත කපලා කිසි අඩුපාඩුවක් නැහැ. පිරිලා. එළියට එන්නේ මුත්‍රා මල්ල බින්දගෙන තමයි. ඊට පස්සේ ඌ ඇඟේ චූ කරගන්න. 70 පිරුණාට පස්සේ ඕක ආයෙ පටන් ගන්නවා. ඊට පස්සේ ඉතින් මොනව කරන්නේ මේ ළඟ දීමේල් එකක් කියලා තියෙනවා පුතේ මං වයසයි ගඳයි තරහ වෙන්න එපා. උඹත් කවදාද ගිය දවසේ තේරෙයි උඹ පුංචි කාලේ උඹ නාවන්න හරි අමාරුයි. දැන් බලපන් මටත් ඒ ටික වෙලා. උඹ ඇඳේමයි චූ කරගත්තේ. මම ඔබට දොස් කිව්වේ නැහැ. දැන් මට හිතේ වෙලා. උඹ ළඟ ගඳයි. මං ඒ වුණට උඹ ඉඹ ගත්තා. දැන් මගේ ගඳයි ඇඟ. කරන්න දෙයක් නැහැ පුතේ. ඇවිල්ලා මයිත් එක ටිකක් වෙලා හිටපන්. උඹට වැඩ ඇත්ත. මං එදා මට වැඩ තියෙනවා කියලා මම ඔබ දිහා නොබලා හිටියේ නැහනේ. කියලා අම්මා කෙනෙක් කියනවා. බුදුහාමුදුරෝ ඕක කියන විටදී බොක්කේ. අපි වගේ ඔයනික අපේ අම්මා කියන වගේම නෙවෙයි. අපි ගණන් ගන්න අපි හිතන්නේ බුදුරජාණන්සේ සුද්ධවන්ත කොහෙද ඉඳලා ආවයි කියලා නෑ මිනිස්සේ. ඉතින් ඒක නිසා භාවනා කරනකොට ඉන්නේ කෙලෙස් හරි වටිනවා. ආක් කරන්න යන්න එපා අවබෝධ කරගන්න. මේ නිින්ද, මේ කලබලේ, මේ ඇවිස්සෙන හිත, මේ සාන්ත වෙන හිත ඔක්කොම බලන් ඉන්නකොට කිසිම ඒ වගේ නපුර නැති වෙනවා. භාවනාදී මතුවෙන කෙලෙස් වල නපුර නැහැ. මොකද ඒක දකින්න නැතුව නිවන් දකින්න බෑනේ. දැන් ඒක මතුවෙන්නේ ආරක්ෂක තත්ත්වයට යටතේදීනේ. ඒසයට එන්න දෙන්නේ ඔය කලබල කෙරුවොත් ඔක යට යනවා. එන්න දෙන්න මේ වගේ පිරිසුදු භාවනාවට යන්න මගේ ජීවිතේ කය මන්ත්‍ර විතරක්තර පූජා කරනවා. සීලෙට පූජා කරන වෙන දෙයක් වෙච්චාව. එතකොට හැම චිත්තක්ෂණයේ පුදුම නිකන් අන්දපු මාලිගාවේ යතාව වගේ. ආයේ මොකුත් නැහැ කිසිම අඩුපාඩුවක් නැහැ. දන්ත ධාතුන් වහන්සේ පිටුට තියාගන්න පුළුවන්. වල්ලාලියෙකුට කරන්න බෑ වැඩි. අල්ලලියගේ පිට තිබුත් එම වැඩේ කචා. එනිසා මේක උන්ටට සරසන්න, උන්ටට කාලා බීලා නාලා භාවනා කරන්න, සතුටින් භාවනා කරන්න. ඔය කරදරයකට ගන්න එපා. දනුකන් දෙක ඇහුව කරගන්න එපා. නිකන් ජොලියට. වෙදි ජොලියට එන්න ටික කාලයක් හැබැයි පුරුදු කරන්න. පුරුදු කරනකන් ඉතින් ටිකක් ඕක ටිකක් කරදරයි තමයි. ඊට පස්සේ බුලත්තරක් කරනකොට ඉස්සලා ඉස්සලා පැංගිරිනේ. ටිකක් වෙලා ගියාට පස්සේ ඒක නිකන් කිරිදායි. ඒ වගේ ඒක වෙනකන් හොමු කරලා ওই විදිහට ධෛර්යමත්තු මේ කියන්නේ මේ ඒකට කියන්නේ සිනාසිසි යන ගමනක් යක්. චාරිතුරු ගාගෙන අඬාන ගියත් ඔච්චරයි. ඊට වැඩිය හොඳයි. hina වෙනකොට hina වෙනකොට මස් පිටු 32යිලු මොලේ වැඩ කරන්නේ. මූනේ. තරහෙන්ට 143ක් මස් පිටු තද වෙන්න ඕන. ඊට ඒ ලාභය hina වෙන එක. hina වෙනවා. මේක නිය ඔබ දික් කරගෙන ඉන්න ප්‍රශ්න කියනකොට හරි අපි යනවා ඊගාට. පෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ ඊයේ දින මගේ කමඨහන් වார்த்தාව සඳහා දුන් උපදෙස් අනුව සක්මන් භාවනාවේදී එක් පාදයක් එසවීමේදී අනික් පාදයේ ඇඟිලි පොළවට තදවීම පිළිබඳව බලමින් සක්මන් කළෙමි. මෙසේ සක්මන් කිරීමේදී පපුවේ තද ගතියක් දැනුනි. එම තද ගතිය ක්‍රමයෙන් උරහිසටද එතනින් බෙල්ලටද මුහුණටද අවසානයේ හිසෙහි තද ගතිය දැනුනි. මේ සමගම හිතට සිතුවිලි නොයන පාළු ස්වභාවයක් දැනුනි. පරියංක භාවනාව සඳහා සීනුවන අද උපසු එලෙසම ගොස් පරියංකේ වාඩි වුනිමි. එහි ආස්වාසයට හා ප්‍රස්වාසයට හිත යොමු කළත් කමඨහන් වார்த்தාවක් ලිවීම සඳහා සැලසුම් නිතර නිතර පහළ විය. අවසානයේ ඔබ වහන්සේ ඊයේ ධර්මදේශනයේදී පෙන්වා දුන් පරිදි එම සැලසුම් සඳහා තරහක් නොගෙන ආරක්ෂක ස්ථානය වන ඉඳගෙන සිටින ඉරියව්වට සිත යොමු කර අර සැලසුම් සිතුවිලි එන අයුරු නිරීක්ෂණය කරමින් බලා සිටීමි. මෙසේ සිටින විට ශරීරයේ වරක උණුසුම් වන අයුරුත් වරක සිසිල් වන අයුරුත් අත් විඳෙමි. මෙයට අමතරව ආස්වාසයේදී උරහිස් ඉහළට යන අයුරුත් ප්‍රස්වාසයේදී පහත් වන අයුරුත් දැනුනි. දැන් මා සක්මනට වැඩි කැමැත්තක් දක්වමි. වරදක් ඇතොත් අනුකම්පා කර උපදේශක් දෙන්න. ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරන් අයටත් මාර්ගය පෙන්වීමට ශක්තිය වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ඔය පරියන්කේ සක්මනට කෝල ගති තියෙනවා, කෝඩු ගති තියෙනවා ඉන්නේ ඒක නිසා අපේ ගෙවල් වලින් ආයෙත් කිව්වොත් භාවනා කරන්න ඉන්න කියලා ඒක කියනවා අපිට භාවනා කරන්න බෑ. ඒ නිදහස කරුණු ගොඩක් තියෙනවා. කරලා බැලුවට පස්සේ නම් තේනවා ওই කියන දෙයක් ඇත්තේ නැහැ. අපි කොහොමදත් ගෙදර ඉඳද්දි ඉඳගෙන ඉන්නවනේ. ගෙදර ඉඳද්දි තැවිදිනවා. ඉතින් මේ ඇවිල්ලා වෙන දෙයක් කරන්නේ නැහැ. මේ ඔළුවෙන් හිටගෙන ඉන්නවනේ. ඒක සාමාන්‍ය ඉඳගෙන ඉන්නේ කියලා ආවට පස්සේ බය වෙනවා. භාවනා කරන ඊට පස්සේ කමටහන් වාර්තාව ලියන්න කෝල වෙනවා. අර ඉස්සලාම් ලව් ලෙටර් එක ලියන වෙලාව වගේ. ඉතින් ඔක ලියලා ලියුණාට පස්සේ ඔක ඉලව් තමයි ඊට පස්සේ මොන ඉලව් ලව් එකක්වත් නැහැ. ඒ බඳිනකන් ওই ආසාව තියෙනවා. බැන්දට පස්සේ ඉතින් ඔන්න ඔය ටික මැරෙන්න ඉස්සෙල් ලෙඩ වෙන්න ඉස්සෙල් කරගන්න සක්මන් කරලා පරියන්කයක් කරලා කමටහන් වාර්තාව ලියලා ටිකක් බැනුම් අහලා. ඒ කෝල ගති ටික ඇරියට පස්සේ තමයි භාවනාව පටන් ගන්න. මුලින් ওই පැංගිරි ගති, කෝඩු ගති, කෝල ගති හිටිනවා. ඒක වළක්වන්න බෑ. ඒ කෙලෙස් වල ස්වභාවය. නමුත් බුද්ධ ජනක විවෘත කළ දීලා තියෙන්නේ මේකට ප්‍රවිෂ්ඨය අමාරු. අමාරු අපේම හිතේ තියෙන මේ කෝල ගති, කෝඩු ගති නැත්නම් වඳුරු ගති, එහෙම නැත්නම් වැඩි ගති, එහෙම නැත්නම් ලේච්ඡ ගති නිසා. මේ හොඳ වැඩ කරන්න ලැජ්ජ වෙනකට නෙවෙයි ලැජ්ජ බය කියන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ලෝකේ හතරක් කරුණු තියෙනවා ලැජ්ජ බය තියෙන්න ඕනේ. මේ හොඳ වැඩ කරන්න කමඨාන සුද්ධ කරන්න ලැජ්ජ බය වෙනවනම් ඒකට ලැජ්ජ වෙයි කියන්නේ බැඳපු ගෑනිත් එක පුතියට ලැජ්ජ වෙන්න එපයි කියලා තියෙනවා. එතන ලැජ්ජ වුණොත් කචල්. බඩගින්න බට්ටියක් කියලා ලැජ්ජ වෙන්න එපා. ඒව නෙවෙයි ලැජ්ජ බය කියන්නේ. දැන් අපි මේ විල්ලැජ්ජ නැති කරලා ලැජ්ජ බය නැතුව කරනවා. මේ වගේ වැඩකට එන්න ගියාම කිරේනවා ඇම්බර් වෙනවා එයාට මෙහි ආවට පස්සේ මම කරන පුවක් ඉත්තපලින් ගහපුවම ගලෙන් නන්නත්තර වෙන්න ගන්න. ඊට පස්සේ ඊට පස්සේ ඕක ටිකක් බය ඇරලා යනවා. මගේ ක්‍රමේ විතරක්ම නෙවෙයි හොඳම ක්‍රමේ වෙන ක්‍රම තියෙනවා. ඒ නිසා මේ වගේ ලියන්න පුරුදු වෙන්න. පුරුදු වෙනකොට තමයි තේරෙනවා මේ sannivedanයෙන් තමයි අපි බුද්ධාංශික පණිවිඩය ගන්නෙ. පුද්ගලිකයි රහසිගතයි වුණොත් නම් කෙලෙස්මයි. පුද්ගලිකයි රහසිගතයි නම් කෙලෙස්මයි. ඒ නිසා පොදු කමඨාන් සුද්ධ කිරීමේදී ඇදලා දානවා එළියට අසුචි වල. ඌවක ටික වෙලා කරන්න ගඳ නැති වෙනවා. ඒ නිසා වගේ දීලා ඒ ලියලා ලියලා පුරුදු කරගන්න පුරුදු වෙනකොට තමයි තේරෙන්නේ. ඒ කොයි වෙලාවකරි කමඨාන සුද්ධ වුණොත් අනිත් දවසේ භාවනාවට යනකොට හිත යන්නේම ඒ දියුණු වෙච්ච සුද්ධ වෙච්ච කමඨාණයෙන් තමයි. සුද්ධු උනේ නැහැනේ බින්දුවෙන් පටන් ගන්න වෙයි. කමඨාන් සුද්ධු උනේ නැත්නම් හැමදාම බින්දුවෙන් පටන් ගන්න ඕනේ. කොයි වෙලාවක හරි කමඨාන සුද්ධ වෙනවනේ එතනින් ඉඳලා තමයි භාවනාව පටන් ගන්න. මොකද දන්නවා මේ භාවනා කළ යුත්තේ මෙහෙමයි වාර්තාව ලිවිය යුත්තේ මෙහෙමයි කියන එක ඒක සහජාසයෙන් එන්නේ නැහැ. කවදාවත් හිතන්න එපා. එන්නේම සහජාසයෙන් ලිංගිකත්වය විතරයි. මේක හදන්න ඕනේ දෙයක්. ඒකට කෝල වෙන්න එපා. කෝල වෙන කෙනෙක් කියනවනම් ආසෙන්ඩි එක බය අරලා දෙන්න. බය වෙන්න දෙයක් නැහැ. අපි එහෙ පැනලා කන්නේ නැහැ. සැරයි තමයි ධම්මජීව ආමතු ටිකක් කියනකොට එහෙම පැනලා කාලා නැහැ. එහෙම කන්නේත් නැහැ. ඒක බොරුවක් කියලා නිකන් තමනුත් හිතා ගන්න අනිකටත් කියලා දෙන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මා මාස 10කට ආසන්න කාලයක සිට ආනාපාන භාවනාව සඳහා වීර්යෙන් උනන්දුවෙන් සිත යොමු කෙලෙමි. දිනපතා රාජකාරී කටයුතු හා ගෙදර වැඩ සතිමත්ව සිදු කළෙමි. සිත පිට ගිය අවස්ථාද බොහොමයක් ඇත. ඔබ වහන්සේ පසුගිය දිනවල මාහට දුන් කමඨහන් දෙවීම සඳහා උපදෙස් අනුව සිදු කළෙමි. හදීසේ අසනීප වූ නිසා රාජකාරී කටයුතු වලින් නිවාඩු ලැබුණු නිසා සතිපාසලට නිතරේ දිනවල ගියෙමි. අධික ලෙස කාර්යබහුල වූ මාහට එහිදී මෙම භාවනාව මහත් අස්වැසිල්ලක් විය. ධම්ම විහාරී හිමියන් මා ඊටම ගෞරවයෙන් භක්තියෙන් මේ අවස්ථාවේ සිහිපත් කරන අතර මාගේ ජීවිතයේ සිදු වෙනස්කම් කීපයක් සඳහන් කර සඳහන් කරමි. වෙනදා නොවු මානසික සුවයක් මාහට දැන් නැත. නිතරම තනියම සිටීමට සිත්වේ. එය මහත් නිදහසකි. බොහෝ දේ ඇසෙන්නේ නැත. ටිකක් පමණි. වරහන් ඇතුළේ එහෙම දෙයක් කිව්වා මතකයි. විස්තර කිරීමට මතක නැත. සමහර දේ අමතක වී ඇත. යම් දෙයකට ඉදිරිපත් වීම පළමුවනව මදක් සිතා බලා සිතා බලා කරමි. කවුරුන් මොන දේ කිව්වත් ඒ ගැන වෙන දාමෙන් හිතරිදීමක් නැත. හැම දෙනා ගැනම මධ්‍යස්ත සිතක් ඇත. දකින මිනිසුන් කොහේදී හෝ දැක ඇතයි සිතේ. වෙන දාමෙන් සිතට දුකක් නැත. මොනවා වුණත් කමක් නැතයි සිතේ. කල්පනා කරන විට මා බැඳීම් සහිත සිතක් යයි මුලදී සිතුනි. වරහන් ඇතුලේ රාග චරිත දේශ චරිත, මෝහ චරිත ලෙසගත් විට දේශයේද මද වශයෙන් තිබුණු අතර එය දැන් අඩු වී ඇත. මා පුතාට දැඩි ලෙස ඉස්සර බැඳී සිටි අතර අනික් සියලු දෙනා අමතක කරත් පුතාට බැඳීම වැඩි ලෙස පැවතුණි. නමුත් දැන් මා පුතා ගැනද යුතුයකම් හා වගකීම් ඉටු කරන අතර වෙනදා මෙන් දැඩි බැඳීමක් නැත. මුලදී ඔහු ගැන එවැනි සිතුවිලි එන විට මා දැඩි දුකකටපත් වූද දැන් සියල්ල උපේක්ෂාවෙන් මිද දරා ගැනීමට සිත පුරුදු වී ඇත. පුතා තවම පාසල් යන නිසා ඔහු වෙනුවෙන් සියල්ල යුතුයකම් ඉටු කරත් වෙනදාමින් බදා ගැනීමක් නැත. සියල්ලම වෙනස් වන බව මට වැටහි. කාර්යාල කටයුතු වලදීද වෙනදාමින් ආතතියක් නැත. පුළුවන් විදියට කරගෙන යනවා. තව මොනවා වෙන්නද? මොනවා වුණත් මට මොකද? වෙන දෙයක් බාර ගන්නවා යයි සිතේ. වෙනදාට වඩා මා වෙනස් බව ළඟම සිටින අය පවසන අතර මට අසනීපයක් ඇතයි සමහර අය කියති. ඔවුන් ඕන දෙයක් කිව්වත් මට රිදෙන්නේ නැත. සිත සතිමත් වීම නිසා මහත් නිදහසකි. විශ්‍රාමයේකි. එදිනෙදා කටයුතු හොඳින් කරගෙන යමි. කාර්යබහුල ජීවිතය නිසා තිබූ ආතතිය දැන් නැත. නමුත් ඉම කටයුතු වෙන දාමෙන් මාහට කිරීමට සිදු වී ඇත. එනමුදු ආතතියක් නැත. පුළුවන් විදියට සතිමත්ව ඉටු කරනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාහට ඇති ප්‍රශ්නය නම් සමහර දේවල් අමතක වීමයි. මේ දිගටම පවතීද නැතිනම් පසු කල්වන විට මේ தත්ත්වය මගහැරී යයිද? ඊටාම ගෞරවයෙන් මාහට උපදෙස් දෙන ලෙස කාරුණිකව ඉල්ලමි. ඔබ වහන්සේට ධම්ම විහාරී ස්වාමින් වහන්සේ ඇතුළු මෙම නිස්සරණ වණී වැඩ වාසය කරන සියලුම භික්ෂූන් වහන්සේලාට උතුම් තුනුරුවනි ආශිර්වාදයෙන් නිමාත් භවයෙහිම නිවනි සැනසීම ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරමි. සැමට තෙරුවන් සරණයි. ටික ටික මතක නැති වෙන එක ඔය ප්‍රශ්න නැති වෙනවා පස්සේ මොකක්වත්ම මතක නැති වෙනවා. එතකොට ප්‍රශ්න මතක නැති වෙන බවත් මතක නැති වෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. මේ අහන්නේ මතක නැති බව නැති වෙලා පස්සේ මතකේ එයිද කියලා වගේ අහන්නේ. එයි. කොමින්නකෝ බලාගෙන මතකේ තියෙන හැටි සේරම කක්කා. බුදුචානන්සේක වචනෙන් කියනවා අතීතානු දහවණං චිත්තං විකෝපානුපතිතං සමාධිස්ස පරිපන්තෝ අතීතය අනුව යම් හිතක් ධාවනය කරා නම් වික්ෂෝපේ පමණමයි. ඒක සමාජයට බාධා සමාධියට බාධා. අතීතානුධාවනං චිත්තං වික්ඛෝපානුපච්චං සමාධිස පරිපන්තු. මේ තමයි පරිපන්ත ධර්ම වල පළවෙනි එක. ඉතින් අපි මේ මතකය බූදලිය කරගෙන ජීවත් වෙන අමන જાතියක් නේ මිනිස්සයා කියන්නේ. තිරිසනුන්ට මතකේ නෑ සහජාසය තියෙනවා. ඌ ඒකට ඒ දේ කරනවා ඉවරයි. ඌට ආයක ශිල්ප ගන්නන්න ඕනෙත් නෑ. රිල උන්න ගස් නගින්න ගන්නන්න ඕනෙත් නෑ. ගිර උන්න කැදිලි මේ බින්ගහරන් උගන්නන්න ඕනේ අපිට මේ මතකයේ තියෙන කක්කා කක්කා ඉස්කෝලේ ගිහිල්ලා උගන්වන්නේ මතකේ තමයි. ඉතින් මතක වැඩි වෙන්න වැඩි වෙන්න ආතතියයි ලෙඩයි ඔක්කොම තියෙන. ඒ උගතුන්න සැර වැඩි එක. මොකද ඔළුව උඩ තියලා දාන තොප්පියක් දාලානේ තියෙන්නේ. විශ්වවිද්‍යාලෙන් දාන තොප්පියක් දාන. දැන් ඉවරයි. නිසා කොයි වෙලාවක හරි මතක නැති වෙලාවයි තමයි නිින්දක් යනවා නම් යන්නේ. කවදාකවත් මොනවාරි මතක තියෙන්නේ නැ නිින්දක් යන්නේ. ඒ නිසා ඒ කොහොම මතක කරන්නේ අඩු ගානේ කය විවේකයක් ලබන්න. ඉතින් අපිට පුදුම ආශාවක් බයක් තියෙනවා මේ අනේ මෙච්චර රස අමාරුවෙන් හත් කරගත්ත හරියම්බ කරගත්ත මේ මතකේ නැති වෙයි දෝ දැන් මෑතක ඉඳලා ඔය අල්සයිමර් ඩිමෙන්ෂියා කියලා ලෙඩ දෙකක් ඇවිල්ලා තියෙන එක වෙන්නේ මතකේ නැති වෙනවා. පුතාට කතා කරනවා නැන්දම්ම කියලා. උපස්සායකට කතා කරනවා පුතා කියලා. ඉතින් අරගොල්ලෝ හරි අප්සෙට් අර ලෙඩාට ගාලා අල්ල ලෙඩා කොහොමඩක්වත් තින්නේ ඒ මට්ටමේ. දැන් මේ වගේ අම්මා කෙනෙක්ට නම් ඉතින් අර කොල්ලගේ වාසනාව කියලා මට හිතෙනවා. දැන් පොඩි එකා ගැන හොයන්නේ අන්න ඌ සන්තෝෂ වෙන ඇති අනේ ධම්මජීව හඳුනන පින් සිද්ද වේවා අපේ අම්මට දැන් නම් පිස්සු නෑ කියලා. නැත්තම් අල හොන්තුවක් නොමෙක බදාගත්ත ගමන් මොන මගුලක්වත් කරන්න දෙන්නේ නෑ. දැන් ඌට නිවන් ලැබලා වගේ තේරෙනවා ඇති නිකන්. අල්ලපු ගෙදර කට්ටියත් නෙවෙයි. ඉතින් ඒ නිසා ඔය මේ සුකෝ බුද්ධ අනං උපාදෝ කියලා අම්මට නෙවෙයි තේරෙන්නේ පුතාට තමයි. අනේ බුදු කෙනෙක් ඉපදෙච්චාම මොන තරම් සාන්තියක්ද කියලා හිතෙනවා. ඕක තාරියක් කොහොම යන්. එතකොට වෙන්න තියෙන ටිකක් වෙනවා. දැන් තාම මාස 10නේ. තව ටික දවසක් කරන්න බබා හම්බ වෙනවා. අතිපූජ්‍ය ස්වාමින් වහන්සේ. මම ස්වාමින් වහන්සේට ඉතා ගෞරවයෙන් নমස්කාර කරමි. ගෞරවනීය ස්වාමින් වහන්සේටද ස්වාමින් වහන්සේගේ අසිරිමත් සංවිධාන කමිටුවටද මගේ ස්තුතිය කෘතඥතාවය පළ කරන්නට මම කැමැති වෙමි. මේ වැඩසටහන මට වචනයෙන් නිම කරන්නට නොහැකි සරණයක් ඌයේය. මට ස්වාමින් වහන්සේගේ කමටහන් වලින්ද නවගාත විනය පිළිබඳ ධර්මදේශනයන්ගෙන්ද හොඳ අවබෝධයක් ලැබුණි. ගරු ස්වාමින් වහන්සේ මගේ ජීවිතයේ බොහෝ මාරයෝද සිටියෝය. සිටින වාය අනාගතයේත් අනිවාර්යෙන්ම සිටින බව නිසකය. එන් ඉනමුදු ස්වාමින් වහන්සේ මේ මාරයෝ සත් හතුරෝ සංසාරෝගයයි මට පෙන්වා දුන්සේක. අපේ පබස්සර චිත්ත මකා දමන්නට උත්සාහ කරන මේ හතුරෝ ගැන හතුරෝ গুপ্ত ගුහාවල සැඟවිලා හැංගී හොරා සිටිමින් සිටිති. ඒ හතුරෝ මගේ ප්‍රබල මමත්වේ පරාවර්තනයේ පමණයි. පරාවර්තනයේ බව මා දැන් හොඳින් පෙනේ. මේ හතුරන් නමින් එන මගේ ප්‍රබල මමත්වේ පරාවර්තනයේ මේ ජීවිතේ මට බෙහෙවින් දුක්ඛ චිත්ත පීඩනද අලාභද දුන්හ. මේ අලාභ පෞද්ගලික ලෞකික වස්තුවක් නොවේ. මගේ මමත්වයට දුන් දැඩි පහරවල්ය. මාව දැඩි විසාදයකින් බේරුණේ ධර්මයේ සරණ නිසායි. මේ දේවදත්තයන් හා මාරයන් නොවේ. මගේ ප්‍රබල මමත්වයේ පරාවර්තනයන් බව දැන් මට පෙනේ. බුදුරජාණන් වහන්සේගේ ආදර්ශයකතරම් අසිරිමත්ය. ඒ සංසාර රෝගයන්ට දුන් ඖෂධ මිත්තා කරුණා මුදිතා උපේක්ඛා නොවේද මේ ඖෂධයන් අපේ සිත සිතට ආලේපන කරමින් ශාන්ති තත්ත්වයකට ආවිත අපිටර ත්‍රිකෝණයෙන් යුත් සෙමින් සතියෙන් නිහඬමින් යුත් පිරමීඩ යනු ආසනයට බසින්නට හැකි වේ. එමගින් අපි සොයන මමත්වය පරීක්ෂා කළ හැකි වේ. එය කොටස් වලට බෙදා විශ්ලේෂණ කර හැකි වේ. මගේ මුළු ජීවිතේ මට විශාල බියක් තිබුණි. ඒ කුමක්ද කියතොත් ඒ මගේ ආදරණීය අයගේ ආදරය මට අහිමි වී මා අසරණ වී යයි යනු හද හිත ඇඟ තෙත් කරන බියක් ය. දැන් මට මේ සෙමින් සතියෙන් නිහඬව යන්න යන්නට හැකි ත්‍රිකෝණයේ දෙස බලන විට සියලු බිය තැති ගැනීම නතර කරමින් මේ ශුන්්‍යතා අරමුණ කරා යන්නට හැකි මාර්ගයක් යයි පෙනී ගොස් තිබේ. ස්වාමින් වහන්සේට මේ ජීවිතේදීම නිවන් සුවය ලැබේවා. පෙරුවන් සරණයි. හොඳ ලියමනේ දක්ෂයි. හොඳ ලියන්න දන්නවා. ඒක නිසා භාවනාවේදී මේවා සිද්ධ වෙනකොට අපි කියන්නේ පෞරුෂත්ව වර්ධනයක් වෙනවා කියලා. කිසිම කෙනෙකුගේ කිසිම සරණක් ඕනේ ඒක තමයි නිස්සරණ කියන වචනේ තියෙන්නේ. මේක දිසනවනේ කියලා දැම්මේ නිවනම තමයි. මොන්නම කෙනෙක් හරි මත සරණක් පිටක් වුණොත් බාල්දුයි බැගෑ දවාල් එහෙම නැත්නම් අතපල්ලේ වැටෙනවා. බුදුජානනාංශේ විතරයි අනික හැම කෙනෙක්ම දෙවියන් වහන්සේසින් මම ලද්දෙක් බාඩපත් කරලා බුදුන් එක නෑ නෑ කිසිම මැවිල්ලක් නෑ. උඹට උඹේ ගැලුම් කාර්ය උඹමයි කවුරක්වත් නෑ කියලා. ඉතින් ඒකෙන් මේ බුද්ධ ආගමක් හදාගෙන කට්ටිය වවාගෙන කනවා. ඒකට කමක් නෑ. භාවනා කරන කෙනාට තේරෙනවා කවුරක්වත් නෑ. ඒක මගේම අවිද්‍යාවයි තෘෂ්ණාවයි තියෙන කියලා අන්තික මේ වගේ පිරිසක් කරනකොට ලොකු හයියක් එනවා. ඉතින් ඒ නිසා ඒ දෙයට යන තියෙන කෙටිම මාර්ගය තමයි ඔය සතිය ඕන වෙලාවක සතියමත් වෙන්නයි නිවන් ලැබුණා වගේ. බුදුන් වගේ. ජුංග දිනේ බයයි එහෙම කියනකට අපෝ අපි වගේ මේ පස්පව් කරන දසාකුසල් කරන අබුදරුවන් රකින්න අයට පුළුවන් ද එහෙම නිවනක් කියලා තමා විසින්ම බාල්දු කර ගන්නවා පාච්චල් කර ගන්නවා. ඒක පුත්තජනයාගේ හැටි. නමුත් බුදුජානනාංශයේ මෙහි තන්නේ බුදුන්ස් කියන්නේ හැම මිනිස්සෙක්ම උත්තරම කෙනෙක් කියලා. ඒ නිසා මේක තවදුරටත් ඉතිරි පැතර යන්න අරින්න යන්න යන්න හිතෙනවා නිවන් දැකට පස්සෙත් භාවනා කරන්න හිතෙන්නේ එතකොට තමයි. නිවන් දැකට පස්සෙත් භාවනා කරන්න හිතන කොච්චර ජොලියක්ද ඉඳගෙන මාත් එක්ක මම ඉන්නේ කියලා. උදේකලා වෙන්නේ කියලා. ඒ නිසා කමඨාන් වාර්තා වලට මේවා ඉතින් අවශ්‍ය නැහැ. කමඨාන් වාර්තාවට ඕන කරලා තියෙන භාවනා කරනකොට පේන දේවල්. මේවා සාමාන්‍ය సౌందర్యාත්මක රචනා විතරයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ දිනේ පොදු කමඨහන් සුද්ධ කිරීමේදී නිින්ද යන අවස්ථාවල එහි මුල මැදාග බලන ලෙස ඔබ වහන්සේ උපදෙස් දුන්නා. මම මෙවැනි නිින්ද වැනි අවස්ථා කීපයකට මුහුණ දී ඇති අතර ඒ අවස්ථාවල මැද අල්ලා ගැනීමට නොහැකි වීම මාගේ ගැටලුවයි. මේ අවස්ථාවලට ප්‍රථමයෙන් මුලින්ම ආස්වාස ප්‍රස්වාසයේ මෙනෙහි කිරීම හැලියයි. ඉන්පසු කයද නොදෙනී යන අතර සුලම් පහරක සිසිලසක් හෝ තෙරපීමක් මුහුණ ඉදිරිපස ප්‍රදේශයෙන් දැනෙමින් පවතී. එම දැනීමද ඊතා සියුම් වේ. ඉන්පසුව මම තිගැස්සී අවදි වෙමි. අවදි වූ විගසම සතිය මුල සතිය මූල කර්මස්ථානයේ අකණ්ඩව පවතින නිසා නිින්ද ගිය බවක්ද පිළිගැනීමට අපහසුය. මේ නැවත නැවතත් සිදු වෙද්දී කෙසේ හෝ මැද අල්ලා ගනිමි. අදිෂ්ඨාණයෙන් ගියද මැද ගැන මතකයක් හෝ දැනීමක් නැත. මේ අවස්ථාව පහදා දී සතිය දිනු කර ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේ විසින් නිවන සඳහා පරිපූර්ණ කළ යමක් ඇද යමේ අත්බැවිදීම සම්පූර්ණයෙන්ම පරිපූර්ණ කිරීමට හැකි වේවායයි ප්‍රාර්ථනා කරමි. අතරම නින්දට අවදි වෙනවා කියක ව්‍යාකරණ අනුකූල නැහැ. නින්ද කියන්නේ සතිය නැතිවීමක්. ඒකට අවදි වෙනවා කියන එක උන්ට අභියෝගයක්. ඔය මෙල්බන් වල පොඩි ගෑනු ළමෙක් මට ලියුමක් කියලා තිබුණා. මට මතක නැහැ ළමයා. ඒ ළමයා ලියනවා අවුරුදු 7ක ගෑනු ළමේ ලංකාවේ කෙල්ලක් ඉංග්‍රීසියෙන් ලියන. ස්වාමීන් වහන්සේ මම හීනෙන් බය වෙන්නලට තිබ්බා. ඉතින් ඒක නිසා මේ දිගටම නිින්ද මට ටිකක් බය එලවන සුළුයි නිකන් හීනෙන් බය වෙනවා. මම සතිපාසලට ගියා ස්වාමීන් වහන්සේ එක දවසයි ගියේ ඒගොල්ලෝ කියලා දුන්නා මට නිදා ගන්නකොට සතියින් ඉන්නේ. දැන් ස්වාමීන් වහන්සේ මට නිින්ද බයක් නැහැ. නිදි හීනෙන් පේන්නේත් නැහැ. මට ෂෝක් එකට හිණයක් නිඳ යනවා ඔබ වහන්සේට පිං කියලා මේ වාක්‍ය කීපයක් ඊමේල් එකක් කරලා අන්තිම වාක්‍යය ලියනවා දැන් සාංශපට නිින්ද ඉන්නකොට මම දැන් නිින්ද ඉන්න බව දන්නවා අයියේ මට හිතුණා මේ ළමයෙකුට මෙහෙම හිතෙන්ද ඇත්තටම හිතෙනවද කියන මම දන්නේ නමුත් එහෙම මේ වාක්‍යයක් ලියන්න මම දැන් නිින්ද ඉන්නකොට මම දන්නවා ඉන්නේ නැන්ද කියලා කියලා මේ අවුරුදු 7 කෙල්ලක් 70 කෙනෙකුට කවද වෙයිද ඔහොම දෙයක් හීනකින්වත් මොන බොරුද? මේ තියෙන කුණු කන්දල්ම හපහපා මම අර කකා කකා ඉන්නවා. ඒ නිසා නින්ද ගියාට පස්සේ මතක නැහැ. ඒක සාසික ස්වභාවිකයි. ඒ නිසා බුදුජානනාංශ නිදා ගන්නකොට හැතපෙනකොට උතුරට හිස දාලා නැගිටිට බලාගෙන සිංහසෙයියාවේ අවදි වෙමි කියන සංඥාවෙන් නිදා ගන්න. එතකොට ඒ ස්වරූපෙට අපි කියනවා සිංහසෙයියාව කියලා. මම try කරන කොහොමඩක්වත් බෑ. නිදාගත්ත පස්සේ අල්ප දයන්න වාගේ කැම්බරිලා හිටින්නේ මේ හිටින්න බෑ. ඉතින් මං කියලා ඥානරම ස්වාමීන් කිව්වා ස්වාමීන් මේ බද්ද පරියන්කයක් මට බෑ. මේ හැම ඉරියව්වෙම වපරයි. ඇදයි කියන්නේ නේ ගණන් ගන්න එපා. කියලා දැන් මට බද්ද පරියන්ක ටිකක් අහකට ඉන්න පුළුවන්. ඔය පන්දිසංශේ මං ගිය පාට ඉස්සර සැරේ ගිය වෙලාවේදී මට දැන් යන්න හම්බුනේ වැඩ නිසා. මට අපොයින්ට්මන්ට් එකක් දුන්නා 9:00 මාට. උදේ. ඉතින් මට බොන්න ලැබුණා සතිපාසල ගැනයි ඔය ලංකාවේ ප්‍රශ්න ගැතුණා කතා කරන්නේ. මම යනකොට මේ මෑණියෝ කතා කරලා ආම්බරිනේ ස්වාමීන් ඉන්නවා යන්නේ කියලා. මං යනකොට සැතපිලා. හිතා ගන්න බෑ. තන්නේ කරම බුදු පිළිමෙම තමයි. මම ඉතින් දොර කඩලා බලන්නකොට මෑනුවල් එක කමන්නේ සංස පොඩ්ඩක් කැස්ස උකැසින්ද එතකොට සංස සයිඩෝ නැගිටිනවා ගමන් කොනේ මට විනාඩි 15 එපා මේක සංස විවේක ගත්තා වෙයි අවුරුදු 96ක් පතර වයසක පුද්ගලෙක් හාන්සියලා විනාඩි 15ම බලන්නේ හිටියා මේ රංගපෑමක්ද කියලා නෑ දොර ඇරලා පිටි දිහාට හැරිලා තන්නේ කර සිංහ සෙයියාවමයි. ඉතින් මට හිතුණා අපිට මේ ජීවත් වෙන සිහිය තියෙන තිකේවත් අපිට ඉරියව් පවත්වන්න බෑ. අර ස්වාමීන් වහන්සේ නිදාගෙනත් ආදර්ශයක් දෙන්න. ඊට පස්සේ මෑණියෝ ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ පැය පැය කාලේ ඉවරයි මම කමන්නේ. මට ඕනේ නෑ මේ පැය කාලා කතා කරන්න ඕනේ. මෙච්චර සපක් හම්බ වෙනවා නම් මං වෙනුවෙන් මගේ ගුරු හඳුනන විනාඩි 15ක විවේකයක් දෙන්න පුළුවන් නම් මට කරන්න පුළුවන් ලොකුම දේ ඊළඟ පස්සෙන් පස්සට ආවා ඊට පස්සේ දාහනේ ගත්ත ගමන් මට පණිඩයක් කියලා තිබුණා අතුරුපස වළඳනටත් ඉස්සලා ඇවිල්ලා කතා කරන්නයි කියලා මට හිතුණා ඒ ඒකට ඒ තරමකට මේ ඉරියව්ව සකස් කරගෙන නිින්දෙදිත් ඉරියව්ව එහෙම තියෙන්න මොන තරමක මේ හික්මීමක් කියන එකක් තියනවාද කියලා ඒ නිසා නිින්ද පටන් ගන්නවා දැක්කොත් ඇති නැගිටපු ගමන් දන්නවනම් මම දැන් මෙතෙක් කළා හිතේ නිින්ද කියලා හොඳටම ඇති ওই දෙක දැනගත්ත ගමන් මැදට යනවා. ඒක නිසා ඒ අපි ඉන්නේ කොහොමඩක්වත් ඔක දැනගන්න ගමනේ. ඒ නිසා අපි ඉතර දන්නෙත් නැහැ නින්දට ඉස්සෙල්ලා සතිමත් වෙන්න ඕන කියලා. අපි දන්නෙත් නැහැ නින්දින් පස්සේ සතිමත් වෙන්න ඕන කියලා. දැන් අඩු ගන්න මේ දෙක දන්නවනේ. හරියට වාක්‍යයක මැද වරහන් දෙකක් දාලා වාක්‍ය ඛණ්ඩයක් ලියුවොත් ඒ වාක්‍ය ඛණ්ඩේ නැතුවට ප්‍රශ්න නැහැ. වාක්‍ය අර්ථයක් තියෙනවා. ඔන්න බලන්න බලන්න යන්නේ. එතකොට මේ නොදන්න ලෝකයට අවදි වීම හරහා තමයි අපි ආර්ය ලෝකයට පිනගන්නේ. මේ දන්න දේවල් ඕනනම් කිසිම නිවනක් නැහැ. දැන් නෙවලලා තියෙන්නේ මල වදයක් මහ කරදරයක් ණයක් ඒක නිසා මේ ත්‍රිපිටකය දැන් නැතුව නිවන් දකින්න බෑ අරක දැන් නැතුව බෑ මේක දැන් නැතුව කියලා මේක තනිකර බොරුවක් උප්පත්ති ලැබුව හැම කෙනාටම නිවන් දකින්න පුළුවන් මේ පස්සේ ඉගෙන ගත්ත දේ නිසා තමයි අපිට බැරි වෙලා තියෙන්නේ මේ ටික අයින් කරන්න පුළුවන් නම් අපි දැනගන්න නිින්දේ ඉන්නකොට නිින්දේ ඉන්නවා කියලා දැනගන්න ඒක තමයි ඔය මැද දන්නවයි කියලා කියන්නේ ඒ නිසා ඒක හරියයි මුලයි යකයි දෙක අල්ලන්නේ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. අප කෙරේ අනුකම්පාවෙන් පහදා දෙන්න. මම සක්මණේ සතිය පිහිටුවමි. වම් පාදයේ හා දකුණු පාදයේ පොළොවට ස්පර්ශ වීම දැනගතිමි. පාදයට ගැටෙන පෘෂ්ඨයේ විවිධ ස්වභාවයන් වැටහි. දිගට කල විට අත්පාවල හිරිගතිය, උරේ බර බව, මත්ගතිය, අසමතුලිත බව වැනි දේවල් දැනුනි. මා පාදයේ පොළොවේ ස්පර්ශ වීම දෙසම අවධානය යොමු කරමි. දනිස් කැවෙන ආකාරයේ වේදනාවක් දැනිනි. මාස කිහිපයක් සක්මනේ සිහිය පිහිටුවමින් සිටිමි. සක්මනේදී මූල කර්මස්ථානයේ සිට පිහිටුවා සිටින අතර එය දේශම බලා සිටින අතර අනිකුත් කම්පන චංචල ගතිද දැනේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා සක්මන් කරන විදිහේ වැරදි ඇතොත් නිවැරදි කර උපදෙස් දෙන්න. සක්මනේදී ආනාපාන සතිය වැඩිීමේදී මෙන් කම්පන චංචල ගති එන ඒවායේ ඇතිව නැතිව යාම ගැන සතිය පිහිටවීම අවශ්‍ය නැතිද? සක්මණෙන් දුක අවබෝධ වන්නේ කෙසේ කෙලසෙද කියා පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා. තෙරුවන් සරණයි. සක්මණේ හරි පරියංකේ හරි නින්දිදි හරි වේවා. සතිය පිහිටියොත් ඒ ශරීරයේ දිගොත් වෙන හැම සංඥාවක්ම වෙනදට වෙඩි තේරෙන්න පටන් ගන්නවා. සතිය නැත්තම් අතීතේ නම් හිත අනාගතේ නම් හිත මේ ශරීරයේ තියෙන හිතගෙනද ඉඳගෙනද බඩරිදනද මොනක්වත් මතක නැහැ. ඉතින් ඒක දොස්තරට ගිහිල්ලා අතාලලා දොස්තර තමයි ලෙඩේ කියන්නේ. ඒ තමයි දන්නේ නැහැ නේ කවදාකවත් බලන්නේ නැහැ මේක ගැන. සතියෙන් ඉන්න කිසිම කෙනෙකුට දොස්තර කෙනෙක් ඕනේ නැහැ. මොකදී? තමන් දන්නවා heart rate එක වැඩි නම්, සීනි වැඩි නම්, pressure එක වැඩි නම් තමයි තේරෙනවා. මේක මේ කොන්ත්‍රාත් දීලා තියෙන්නේ ඒක උඩ තේරෙන්නේ නැහැ. ඒ නිසා සක්මන් කරනකොට ඔක්කොම තේරෙනවා. එකක්වත් ඉල්ලන්නත් එපා, එකක්වත් ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඒ කියන්නේ ජීවත් වෙනවා කියලා. හැම මොහොතෙම මේ ශරීරයේ සිදුවෙන හැම දෙයක්ම තේරෙනවා. ඒක ඉතින් පූර්ණ සත්‍යයක ඒක ඉරියව්වේ ප්‍රශ්න නැහැ. කොයි වෙලාවක හෝ ඒ දැනෙන හැම දෙයකින්ම කියන්නේ මාත් එක්ක මං ඉන්නවා. වර්තමානයේ මං ජීවත් වෙනවා. ඉතින් ඒක සැපක් නෑ ඒක. නීරසයි කම්මැලි එක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. දුක්ඛ සත්‍ය තියෙනකොට ලකුණු හතරක් පෙන්වන සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පීල නට්ටෝ, සන්තාප නට්ටෝ, විපරිණාමට්ටෝ සංකතට්ටෝ නිතරම පෙළෙනවා. පෙළෙනවා කියලා කියන්නේ කුල්ලකට අහල් ටිකක් දාලා පොළනවා වගේ. ඒක මහල්ලට එකටවත් ඉසුඹුලන්ඩක්වත් විවේකයක් නැහැ. උඩ යනවා යට යනවා උඩ යනවා යට යනවා. බත්තලේ ඉදිනවා කියන පෙළෙනවා කියලා පොළනවා කියලාත් කියනවා. තවනවා. කෙහිල්ලල්ල කරන අවු එහාට මට දාලා ගින්න එහාට තවනවා වගේ මේ නිතරම තවනවා. සංකතට්ටෝ. මේ සකස් කිරීමක් මෙතන තියෙන්නේ. දේවල් ගොඩාක් හැඳි ගෑවිලා කැඳ ගෑවිලා ගිහිල්ලා. විපරිණාමට එක එක වෙනස් වෙන ගතිය ඊගාව නැහැ වෙන දෙයක්. ගොජි. ඔය හත තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඉතින් අපි ඒකටනේ විරුද්ධ වැඩ කරන්නේ මේ. මොන දෙයක් ආවත් වේදනානාශක ගන්නවා, අරක ගන්නවා, මේක ගන්නවා. ඒකෙල්ල අත දීගෙන ඉන දොස්තර මහත්තයාට ලෙඩේ මොකද්ද කියලා අල්ලන්නේ. පව් අප්පා. මේ Tamanට තේරෙන්නේ නැත්නම් Taman කියන්නේ මොකද්ද කියලා දොස්තර තියා, දොස්තර වෙච්ච තියා, දොස් අඩු වෙච්ච එකට තේරෙන්නේ. තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. නිසා හොඳට බලන්න තමගේ ශරීරය දිහා පේනවා. දැන් පේන්නේ නැත්තේ බලන්නේ නැති නිසා. බලන්නේ නැති මොකද කෙල්ල කොල්ලන්ගේ ශරීරය දිහා බලන්නේ. කොල්ල කෙල්ලන්ගේ ශරීරය දිහා ඌට තේරෙනවා හද ගැස්ම හොඳට තේරෙනවා. කෙල්ලගේ එක. උගේ එක ඌට හර දවසක් තියෙනවද කියලාත් මතක නැහැ. ඒ ධර්මතම බලන්න ඕන දේ බලන්නේ නැහැ. ඔබල දේ බලන්න. ඉතින් බලනකොට ඒක පේනකොට අහනවා මේක සාන්ත ලෙඩක්ද බලන්නද එපා දෙක ප්‍රශ්නයි. ඉතින් ඒ නිසා ඔය පේන හැම එකම වළංගු දේවල්. නොපිය යුතු දෙයක් වෙන්නෙත් නැහැ මේ සංසාරේ. ඔය පේන කිසිම දෙයක් එපයි කිව්වට නතර වෙන්නෙත් නැහැ. ඒකට ඉරියව්වේ බලපෑමක් නැහැ ඕනෙම තැනක. කොහි ගියත් බලන්න මේ ශරීරේ හැම වෙලාවෙම ගොජයක් තියෙන. හැම වෙලාවෙම පෙළෙන ගතිය, තවන ගතිය තියෙනවා. ඒ නිසා සක්මණේදී දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්න ඕනේ. ඔන්න ඔය දැන්න දෙයට තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඕකට තමයි අපි බාම් ගහන්නේ. ඒකට තමයි අපි වේදනානාශක ගහන්නේ. ඕකට තමයි මේ හතර පැත්තේ ආරසවල් දාගෙන ඉන්න හදන්නේ අනේ දුක්ඛ සත්‍ය නම් නොවේවා එනවා නේවාසික භාවනා වැඩමුළු වලට එන මොකටද චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න චතුරාර්ය සත්‍ය උඩම තියෙන්නේ මොකද්ද කියලා ඇහුවොත් එහෙම ආ දුක්ඛ සත්‍ය තමයි හැබැයි ඒක ඒක නොවේවා ඉතින් අර පත්‍රේ දාලා තියෙන මේ කාටුන් චිත්‍රයක් එම්බල ජඩේ ගනු කඩුව එනු සටනට මා මේ සටනින් මේ අනුභව දනුව එහෙත් මට තුවාල නොකරව ඔන්න අපේ සටන් පාට. මේ ගියේ යුද්ධෙට තමයි මරණ බව දන්න මිනිය තුවාල පේන්න බෑ. ඒ සමහර තුවාල කරන්න බෑ. මේ කියන්නේ කාටද හතුරට. මිනිස්සු මේ දුක්ඛ සත්‍යයට තියෙන බය. ඒකට කරන මේ චරිචුරු අධ්‍යා බලනකොට මිනිස්සයෝද කියලා හිතෙනවා. එන්න තියෙන දුක්ඛ සත්‍යයට දැම්ම අමුඩ ගහගනවා. මූද හත් ගව්වක් තියෙද්දි. ඉතින් කොහෙද මූ දුක ආපුවා. ඒ නිසා ඇවිල්ලා තියෙන්නේ ඒක තමයි. ඉන්නේ නිවනේ තමයි. දන්නේ නැතුවට මොකද කරන්නේ? ඉන්න දුක්ඛ සත්‍යය තමයි ඒකට අපි බේත් කරනවා නම් ඒක ලෙඩකට ගන්නවා නම් අරියාදුවට ගන්නවා නම් ඉතින් කොහෙද මේ gedit ඉන්නේ gedit ඉන්න හදමනසෙ මූණට කියලා ගන්න. මොනතරක් ගන්න. කිනු බලන්නකො අවබෝධ වෙන්නේ නැහැ මේ සත්‍ය කියලා කියනවා. එනකොට මොනතරක් ගන්න. ෂී. පිච්චර් බලන්න ඕනේ නැහැ. ටෙලිග්‍රාම ඕනේ නැහැ. මොකක්වත් ඕනේ නැහැ. මේ කමටාන් වට්ටා වහගෙන ඉන්නා නම් මම හිත උදේ වෙනකන් ඉන්න. කමන්නේ අපි යන්න. පෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ආනාපාන සති භාවනාවේහි හුස්ම රැල්ල ගැටෙන තැන දෙසත් හුස්ම රැල්ලේ ස්වභාවය දෙසත් ඊතා හොඳින් සතියෙන් යුතුව බලා සිටීම. එහිදී වෙනත් සිතුවිලි මගින් සතිය වෙනස් වුවද එය ඔබ වහන්සේ පැහැදිලි කර දුන් පරිදි ක්‍රියා කළ විට නැවත මූල කර්මස්ථානයේට වෙනසකින් තොරව සතිය පිහිටුවා ගැනීමට හැකි විය. ගරු කටයුතු ස්වාමින් වහන්සේ එසේ ටික වේලාවකින් හුස්ම රැල්ලේ සියුම් බව අත්විඳෙමි. එවිට හුස්ම නොදෙනී එහි නිදහස් බව අත්විඳ ගැනීමට හැකිය. විවිධ ආලෝක සහිත බව දැනගත්තද හුස්ම රැල්ලේ වෙනස මම දිගින් දිගටම අත්විඳෙමි. මේ පිළිබඳ වැරදි ඇතොත් වටහා දෙන්න මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලැබ මේ අත්භවයේදීම නිර්වාණ සුවය ලැබීමට මේ පින් හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි. ඔව් අපි අර එකක් ආනපානේ හරි එකක් අල්ලන්නේ ඒකේ රචනය ඒකේ විපරිණාමය ඒකේ වෙනස් වෙන බව දැක්කනම් ඉපේන මේ භාවනා කරපු නිසා නෙවෙයි ඒක හැටි එහෙම තමයි. හැබැයි ගොඩක් දේවල් එක බලන්න බෑ එකක් දිහා බලන්න ඕන. බලානිනුව වෙනස් වෙනවා. වෙනස් වෙනකොට අරියාදුවකට ගන්න මේක හැටි. ඒක වෙනස් වීම දැනගෙන අඩේ මේකෙදි තමයි මේ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා කියලා දෙන්නේ මේ ආනපාන වෙනස් වෙනවා. ඒ වෙනස් වීම දැක්කනම් බිම්බීම කියලා බලපේ කරත් ඒ වෙනදම තමයි. ඇවිදින එකෙත් ඒ වෙනදම තමයි. කාපු බත් වලටත් දෙන්න ওই ටිකම තමයි. හැම දෙයකම වෙනස් වීම සිද්ධ වෙනවා. ඒකෝට ආනාපානෙ තමයි හැමතැනම තියෙන්නේ. ආනාපානෙ තියෙන වෙනස් වීම තමයි තියෙන්නේ. නිසා එක දෙයක් දැක්කම ගොඩාක් දේවල් බලන්න හදනවට වැඩිය එකක් අරගෙන එකක රචනෙ. එකක විපරිණාමයේ දැක්කම ඊට පස්සේ ඔක්කොම අනිත් එකට යොදන්න පුළුවන්. දැන් අපිට ජීවිත ජීවිතේ තියෙන එකක්වත් එක දිගට බලන්න ඉන්න බෑ. පෘ탁 පෘ탁 කියලා කියනවා වෙන් වෙන් දේවල් බල බලා අරමුණු මාර්ගයෙන් දෙකකවත් අපිට ඉපිට නැමෙ දැක් ගන්න හම්බෙන්නේ. ඒ නිසා අපි කරන්න හදන්නේ සීරුවට බහා තබලා එකක් දිහා බලන්න. බලන්නේ ස්ථිත හැඟීමෙන් නෙවෙයි. මේක වෙනස් වෙනවා කියන අදහසේ ඒකෙදීම හිතට ඇති වෙන විපරිණාමය හිතේ වෙන ප්‍රගතිය නිසා අපි ඕනම දෙයක වෙනස් වීමට සාදර වෙනවා ඊට පස්සේ වෙනවා බැලූ බැලූ ඇත ධර්මය බැලූ බැලූ ඇත නිවන බැලූ බැලූ ඇත බුදුහාමතුරු බැලූ බැලූ ඇත ප්‍රතිපත්ති ඒසන මුලදී අල්ලගත්තට පස්සේ හැම දෙයකම තියෙන ධර්මතා. ඒ නිසා ආනාපාන විපරණාමි බලනවා නම් ඒක අනිත්යෙන් වලත් ඒම ඒකමයි. මිනිස්සු සංස්කාරයන්ගේ ওই සංස්කාර ගතිය තියෙනවා කියන හැඟීමෙන් යන්න. එතකොට අපිට බුද්ධ ඥානය ඒ විපස්සනා ඥාන වල ආශිර්වාද නිකම්ම ලැබෙනවා. පළමුව ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ নমස්කාරය පුද කර සිටිමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මගේ පරියංක භාවනාවේ මූල කර්මස්ථානයේ නම් පිම්බීම හා හැකිලීමයි. උදරයේ පිම්බීම හා හැකිලීමට සිහිය පිහිටුවෙමි. විනාඩි 15ක් 20ක් පමණ පිම්බීම හැකිලීම ඊටමත් සතිමත්ව නිරීක්ෂණය කළෙමි. ක්‍රමයෙන් රළුව සියුම් බවක් මේ තුල දැනේ. වේදනා කිසිවක් නැත. ශබ්ද මට බාධාවක්ද නොඋනි. නමුත් විනාඩි 30කින් පමණ පසුව මගේ සිත කය තුලින් ඉවත් වී සිතවිලි කරා ගමන් කරයි. එයද මා සිහියෙන් බැලුවෙමි. ඒ සමගම නැවතත් මා හොඳින්ම සතිය මූල කර්මස්ථානයේත යොමු කළෙමි. ඒ වේලාවේදී මට මූල කර්මස්ථානයේ අලුත් බවක් නොවිනි. නැවත පිම්බීම හා හැකිලිම බැලුවෙමි. සියුම් වීගෙන එන පිම්බීම හා හැකිලිම දැනුනි. ක්‍රමයෙන් හුස්ම සිහින් දී ගොස් ඊතා නිශ්චල කිසිවක් නැති හුදකලා තැනකට පැමිණියෙමි. සතිය ඊතා හොඳින්ම ඒ තුල තබාගෙන සිටිමි. සිතුවිලිද මට බාධා නොකරයි. සසර පුරාවටම අපි ජීවත් වන බවට දැනෙන මේ හුස්ම රැලිද යන එන බවක් දැනේ. නැවතීමක්ද නැත. ඒ නිශ්චලව හුදකලාව තුල මම රැඳී සිටිමි. මට ඉදිරියටත් මේ භාවනාව සාර්ථකව සතියෙන් යුතුව පවත්වාගෙන යාමට ඔබ වහන්සේ නිවැරදි උපදෙස් ලබා දෙන දෙන මෙන් දෙපා නැමෙද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබී නිවනින්ම සැනසේවායි ප්‍රාර්ථනා කරමි. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී මා සතිය පවත්වන්නේ මම දැන් මෙතන යනුවෙන් වම් පාදයටත් දකුණු පාදයටත් සිහිය යෙදෙමි. ගමන් කරන අතර මුළු කයතම සැහැල්ලුවෙන් ඉදිරියට යන බවක් දැනේ. වේදනා ශබ්ද වලින් බාධාාවක් නැත. විනාඩි 30ක් පමණ සක්මනේ යෙදෙන විට සිතුවිලි ගලායි. එවිට මට සිතුවිලි පිළිබඳ සතිය යොමු කරන විට ඒවා ඉවත් වේ. නැවතත් මූල කර්මස්ථානීය වන පාදවලට සිහිය යොදවමි. මේ පාද වෙනස් වන විට වරහන් ඇතුළේ වම තබනවා සමගම දකුණට ඉදිරියට යන බවත් ඒ අතර පුංචි පරතරයක් තිබෙන බවත් දැනේ. මේ සිදුවන ක්‍රියාකාරකම දෙසට සිහියෙන් යුතුව මෙනෙහි කරමි. මේ භාවනාව නිවැරදිව කරගෙන යාමට ඔබ වහන්සේ උපදෙස් ලබා දෙන්නේ ඔබ වහන්සේ උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. අපගේ කල්යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයන් වහන්සේට නිරෝගී සුවය ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. එන ආනපානේ පෙන්නගෙන යනකොට අතුරු බාධා ගණන් ගන්න තු බැලුවොත් ආනපන සංසිඳනවා. මට හිතවිලි එනවා මට අර කයි මේක ගෙලී තවුස ගන්න ගත්තොත් ඒක වෙන්නේ නැහැ. ඒ වාගේම ආනපාන බල බල ඉන්නකොටන අතුරු බාධා දිහත් හිත නරක කරන්න නැතුව බලලා බැලුවොත් ඒකත් සම්තිය. ඔය හිතවිලි දිහා බලන හිතුවොත් හිතවිලි සම්තිය. වේදනාවල් දිහා බලද්දී ඒකත් සම්තිය. සද්ද දිහා අහනකොට ඒකත් සංසිඳන. ඒවත් ඒක හැප්පෙන්න ගියොත් විතරයි ඒව උරුට්ටුවට එන්නේ. ඒ නිසා ආනාපාන කර උපක්‍රමෙම කරන්න. ආනාපාන බාධා කියලාවට ඒ බාධාවල් බාධා වෙන්නේ නැහැ මේ ආනාපාන ගෙවෙන හැටි බලනකොට. ඊට පස්සේ බාධාවල් දිහා බලනකොට මොකොත් හැප්පෙන්නේ නැතුව ඒව සංසිඳනවා. ඒව ධර්මතා. මේ අපිට කරදර කරන්න එන දේවල් නෙමෙයි. ආන්නේ විදිහට බannකොට පේනවා. මේන අහා නිකන් ඉන්න කොටි අවුස්සගෙන දඟලන දඟල ඉඩක් මේ ජීවිතේ තියෙන. අය බුදියන් ඉන්න කොටියන බුදියන් ඇරලා හිටපුවාම මොකුත් වෙන්නේ නැහැ. ඒක තමයි ඉතින් කමටහන ඊගාවට කරන්න තියෙන දේ. එක කර්මස්ථානයක්, එක අරමුණක්. සංසිද්ධ වීම දන්නවනම් අනිත් අවුල් පාස ASCII ඒක සංසිද්ධ අනිත් අවුල් පාසදීත් දැක්කට නොදැක්කා වගේ ඇහුණට නැහැ ඇහුණා වගේ දැනුණට නොදන්නා වගේ ඉඳලා සිංහලෙන් කියදෙන ගාලල්ලා කියලා ඉන්නවා. ගාලල්ලා. සද්ද එනවා ගාලල්ලා. මොකක්වත් දෙන්නේ නැහැ. ඒ හැම සද්ද යනවා. ඒ තමයි කමටහන් සුද්ධ කරනවා කියන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම ආදුනික නේවාසික යෝගිනියක් මි. මෙහිදී මා ලැබූ අත්දැකීම් මෙසේ වාර්තා කරමු. සක්මන් භාවනාව. සක්මන ආරම්භ කළ අවස්ථාවේදී වම දකුණ වශයෙන් පහසුවෙන්ම මෙනෙහි කිරීමට මට හැකි විය. ටික වේලාවක් එසේ සක්මන් කර ඉන්පසු තවත් ඉදිරියට තොරතුරු බැලීම සඳහා ඔසවනවා ගෙනියනවා තබනවා ලෙස මෙනෙහි කරමින් සක්මන් කළෙමි. ටික වේලාවකින් මෙසේ ආයාසයකින් මෙනෙහි කිරීමක් අවශ්‍ය නොවි එය සිතෙන් ඉබේම මෙනෙහි වන ස්වરૂපයක් මට දැනුනි. තවත් ඉදිරියට කරුණු බැලුවෙමි. পায় තබන විට මුලින් විලුඹ පොළවේ වදින බවත් ඉන්පසු পায়ේ මැද සහ පසුව පායැඟිලි පොළවේ වදින බවත් මෙනෙහි විය. পায় එසවීමේදීද විලුඹ මැද සහ ඇඟිලි වශයෙන් පිළිවෙලින් පොළවෙන් ඉහළට එසවුනි. পায় බීම තබන විට වැලිවල සිනිඳු ස්වභාවය දැනුනි. පයේ සමහර තැන්වලට එම දැනීමේ ස්වභාවය වෙනස් විය. පස්ස পায় එසවූ විට එසවූ පාදයට සැහැල්ලු ගතියක් බිම තිබූ පාදයට තද ගතියක් දැනුනි. පාද දෙක වරින් වර බිම තබන විට සතිය පාද දෙක අතර හුවමාරු වන බවක් දැනුනි. වම ඔසවනවා, ගෙනියනවා, තබනවා, දකුණ ඔසවනවා, ගෙනියනවා, තබනවා ලෙස මුලදී මෙනෙහි කළත් ඊතා ඉක්මනින්ම ඒ ඉබේම මෙනෙහි වන බවක් දැනුනි. කිසිම ක්‍රියාවක් ආයාසයෙන් කිරීම අවශ්‍ය නොවුණු නිසා මගේ කයේ සිදුවන ක්‍රියාව දෙස මම බලා සිටියෙමි. පාද එසවීම, තැබීම සිදුවන විට පා චලන ආදියද ඉදිරියට ගමන් කරන ආකාරයේද සිදුවන විට මට ඒ දෙස සතියෙන් යුතුව බලා සිටිමි. ඒ බලා සිටියේ දෑසින්නව මනසින් මෙසේ සිටේ කරමුණක බොහෝ වේලාවක් තබාගෙන සිටීමට පුළුවන්. අතරතුර වරක් දෙවරක් සිත පිට ගියද සිත පිට ගිය බව දැනි ඉක්මනින් අරමුණ වෙත සිත යෙදවීමට හැක. නැවත සිත අරමුණ වෙත ගෙන එද්දී ඒ පිළිබඳ කිසිදු පසුතැවිල්ලක් ඇති නොවි. අරමුණ කරා එළඹීමට අපහසු අත්දක් නොමැත. මෙසේ පාදවල සිදුවන ක්‍රියා දෙස බලමින් පැයක් පමණ පහසුවෙන්ම ගත කළ හැක. කාලයේ ගතවන ආකාරයේද නොදැනි සිත සතුටින් පිරී ඇති බවක් අවසානයේදී වැටහි. පරයන්ක භාවනාව. සක්මණෙන් තැම්පත් වූ සිත එසේම පවතිද්දී පරයන්කයට පැමිණීමේ සිත ඊතා ඉක්මනින් ආනාපාන සතිය වෙත එළඹුණි. ආස්වාස ප්‍රස්වාස දෙකම දැනුනේ දකුණු නාසිකාග්‍රේටය මුලදී ආස්වාස ප්‍රස්වාස ලෙස මෙනෙහි කළත් පසුව නාසිකාග්‍රය තුලින් ඇතුළට පිවිසෙන සුලන් රැල්ල දෙසත් පිටවන සුලන් රැල්ල දෙසත් සතියෙන් බලා සිටින් මුලදී ආස්වාස ප්‍රස්වාස තදින් දැනුණද ටික වේලාවකින් එය ඊතා සියුම් වන බවක් දැනුනි එසේ ටික වේලාවක් සිටිය පසු ටික වේලාවක් අතරදී සිදු වූ දේ මට සිහිපත් නොවේ නිින්ද නොගිය බව ඉතා පැහැදිලිය. මා සිටී ඉරියව්වේද කිසිදු වෙනසක් නැත. සිතුවිල්ලක් සිතට නොආ බවද විශ්වාසය. ඒ ලෙස සිටි කාලයේ කොපමණ දැයින් නොවැටහුණ අතර ඒ ගැන සිටීමට සිටීමටද උත්සාහ නොකළෙමි. නැවත මා සිටි කර්මස්ථානයේ සිහි වූ නිසා නැවත ආනාපාන සතියට සිත යෙදුවෙමි. පැයක් තුලදී මේ ආකාරයට දෙතුන් වරක් සිදුවේ. අතරින් පතර අවස්ථා දෙකක් සිතුවිලි පැමිණිය පැමිණියත් ඉක්මනින් කර්මස්ථානයේ වෙත එළඹිය හැක. මේ ආකාරයට දිගටම සතිය පවත්වා ගැනීම නිවැරදි දැයි ඔබ වහන්සේගෙන් ඊටා ගෞරවයෙන් විමසිමි. පසු සටහන් මීට පෙර එක් දින භාවනා වැඩසටහන් සඳහා සහභාගී වී ඇති මට මෙම නේවාසික වැඩමුළුවට සහභාගී වීමට අවස්ථාව ලැබීම වාග්යක් ලෙස සැලකෙමි. වැඩමුළුවෙන් පසු එදිනෙදා ජීවිතයේදීද සතිය පවත්වා ගැනීමටද අදිටන් කරගත්ෙමි. මේට සහභාගී වීමේදී මට සහාය දුන්, උපදෙස් දුන් සියලු මෑණිවරුන්ට නිර්වාණ මාර්ගය අවබෝධ වේවායි පතමි. අපි සියලු දෙනාටම නිවන් මඟ පෙන්වූ ඔබ වහන්සේ ඔබ වහන්සේට වහවහාම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි. ඔව් වාර්තා ටික අධික වැඩි ඒ වුණාට මෙනෙහි කරමින් කරපු දේ පස්සේ මෙනෙහි නොකරමින් කරන්න පුළුවන් බවට යනවනම් ඔය කොච්චර කෙලෙසකට ගියත් නැවත වර්තමානයේ මම දැන් මෙතෙන් ගන්න පුළුවන් බව තමයි සාතික වෙනවනේ එහෙනම් සතිය වැඩිලා. වැඩෙනවා වැඩිලා. ඒ නිසා මතක තියන්න මේ හිතට මොනම කෙලෙසකින්වත් නැවත සතිමත් වීමේ ක්‍රියාවලිය වළක්වන්න බෑ. ඒක අපිට ලැබිලා තියෙන මානව අයිතිවාසිකමක්. ඒක නැවත නැවත පරීක්ෂා කරලා බලන්න. අවශ්‍ය නම් මෙනෙහි කරන්න. නමුත් මෙනෙහි කිරීම නැතුව වැඩේ යන බවට දන්නවනම් ඒ උන්ට සතියක් තියෙනවා. ඉතින් ඒ කාරණා දෙක මේක සෑහෙන්න ලියවිලා තියෙනවා. ඉතින් මේක සතියේ තියෙන බවට ලකුණක් මේක තව දියුණු පවුණු කරගන්න එකයි කරන්න ඕනේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරියංක භාවනාව. කයට සිත යොදා බලා සිටීමි. කයෙහි වේදනාවක්, পায় පොළොවට ගැටී ඇති අයුරුත්, එහි පවතින දැඩි ගතියත් බලා සිටින විට ආස්වාසය හා ප්‍රස්වාසයේ ගොරෝසුව දැනුනි. ටික වේලාවකින් එම ගොරෝසු ගතිය තුනී වී ආස්වාසේ ප්‍රස්වාසේ නොදෙනී ගියේ. නැවත අවට සබ්දයක් කයෙහි පවතින ගොරෝසු ගතිය හා වේදනා දැනෙන්නට විය. ඒ දෙස බලා සිටින විට නැවත ආස්වාස ප්‍රස්වාසේ සෞම්‍ය ලෙස දැනුනි. නාසයේ අවට සිසිල් ලෙසත් එම සිසිල් වාතයේ ස්වල්ප වේලාවක් ආස්වාස ප්‍රස්වාසී යෙදුනි. නැවතේ නොදෙනී ගිය අතර පෙර පරිදි අවට ශරීර හා කහි ඇති ගැටීම් ස්වභාවයට සිහිය යෙදු වෙමි. නැවත හුස්ම රැල්ල ගොරෝසුවට දීර්ඝ ශ්වාසයක් කෙටි ප්‍රශ්වාසයක් ලෙස දැනි එය තුනී වී ගියේය. සමහර අවස්ථාවල ආශ්වාසයක් ප්‍රශ්වාසයක් සමග මුහුණට ඉදිකටු තුඩකින් සිහින්න අනින්නාසේ දැනුනි. සතිය ඉදිරියට වැඩි දියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායසත් වේවා තිරුවන් සරණයි. ඔබ මේ විදිහට සියුම් දේවල් වැටෙන්න පටන් ගන්නවා නම් ඒතියෙදි සතිය කඩා ගන්න නැතුව යන්න යන්න සතිය දියුණුවක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේට වැඩි බර කරදරයක් ආවත් සතිය කැඩෙන්නේ නැහැ. කොහොමඩක්වත් කැඩෙන්නේ නැහැ. අන්නේ කැඩෙන්නේ නැහැ කියන අදහසින් බලන්න. එතකොට මරණ වේදනාව තුල සතිය පවත්වන්න පුළුවන් කියන මට්ටමට ශක්තිය වැඩෙනවා. ඒකට අනුග්‍රහකරනද ඒක තමයි දෙන තියෙන උපදේශය. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම පරයන්කේ ආස්වාස ප්‍රස්වාසය කෙරේ සතිමත්ව සිටිමි සමහර අවස්ථාවලදී හුස්ම රැල්ල සියුම් වී ගොස් ආස්වාස ප්‍රස්වාසය දෙකෙහි දිශාව සොයා ගැනීමටද නොහැකිය සමහර විට හුස්ම රැල්ල මුහුණ ඉදිරියේ හරහට යන බව පෙනී දිගටම සතිමත්ව සිටීමට උත්සාහ කරන අතර සමහර පරයන්කවලදී නිදිමතේ ඔබ වහන්සේ ඊයේ දේශනා කළ පරිදි මම ඉන්පසු පරයන්කවලදී ඊට ආසන්න හේතුව බැලීමි. මට තේරුම් ගියේ නිදිමත එන්නේ මගේ වීරය අඩුවීම දී බවයි. අරමුණට සිත නැංවීමේදී මෙම වීරය අඩු බව දැනේ. සතිය හොඳින් වරහන් ඇතුලේ අරමුණට සිත නංවන විට ඇති විට එම පරයන්කේදී මට නිදිමත එන්නේ නැත. මේ දැනුවත් මට දැන් පරයන්කය සාර්ථක කර ගැනීමට උදව් වන බව පෙනේ. ඔබ වහන්සේට සුන්දර වූ නිවනින් මේ භවයේදී සසර දුක නැති කර ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි. නින්දෙන්නේ තවත් ඉතින් කාරණාවක් පේනවා දැනගන්න ඕනේ. බලාන ඉන්න අරමුණ එන්නේ එන්නේ සියුම් වෙනකොටත් නින්දක් එනවා. එන්නේ වීර්ය නැතිකම නිසා නෙවෙයි. සතිය නැති නිසා නෙවෙයි. අරමුණ පෙරලිය දකින්නකොට ඒක බලාන ඉන්න හිත බය නම් එයා නින්දට පයින්. හැංගෙනවා. ඒ නිසා බලාපොරොත්තු යන්න සතිය අරමුණ වෙනස් වෙයි කියලා. වෙනස් වීම සියුම් වේගන එනකොට ඒ නින්දට පෙරමග ලවුණක් ඇත්තට නින්දක් නෙවෙයි වෙන්නේ හැංගීමක්. ඒ නිසා ඒකත් දැනගත්තොත් තවත් භවනා උනන්දු වෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මේ දින මේ දෙදින ඔබ වහන්සේ දුන් අවවාද අනුව සතිය පිහිටුවෙමි. අද පරයන්කේදී සිදු අත්දැකීම් ලියමි. මම මූල කර්මස්ථානයේට සතිය පිහිටුව විට ය වේදනාමින් ගොරෝසුවට නොහිතා කෙටියට දැනින්නට විය. එයද විවිධ වේලාවන්හි එක් එක් ආකාරයට එනම් දොරක් අරිනවා වහනවා මෙන් යමකින් තලනවා මෙන් බැලුමකට හුලං ගැසීමේදී පිම්බීම හැකිලෙනවා මෙන් නොඑක් ආකාරයන්ට දුතිමි. එයද ටික වේලාවකි වේගයෙන් ආස්වාස ප්‍රස්වාසයේ වෙන්කොට හඳුනාගත නොහැකි වී කෙමින් කෙමින් නැති වී යයි. ඉන්පසු කයෙහි කිසිම හැලහොල්මනක් දැනෙන්නේ නැත. සිත විටින් විට අරමුණු කරා යයි. නමුත් වේදනාවෙන් බොහෝ වේලා වෙනදාමින් බොහෝ වේලා ඉන්නට නොදී පිටකොස් ටික වේලාවකින් නැවත සතිය පිහිටුවමි. නමුත් මූල කර්මස්ථානයේ අසුවන්නේ නැත. බොහෝ වේලා යනතුරු හැලහොල්මනක් නැත. ඒ වෙනුවට ඊටා අලංකාර වර්ණ වලහන් වරහන් ඇතුළේ ලාදම් තැඹිලි නිල් වැනි tira අරිනවාමින් මා ඉදිරියට එයි. ඒ ඊටා සුන්දර වර්ණ වේ. මම අරමුණට සතිය යොදන විට එම වර්ණයන් මා ඉදිරියට නොපෙමින මගින් නතර වෙයි. සමහර අවස්ථාවලදී පරයන්කේ කාලය අවසන් වනතුරු මූල කර්මස්ථානයේ නැවත අරමුණු නොවේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙවැනි අවස්ථාවලදී අරමුණ කරා සතියෙන් සිටින්නේ කෙසේද? දැනට මා ඉදිරියේ පෙනෙන දේ දෙස බලා සිටිමි. ඒවා ඇති වී පැවති නැති වී යයි. මා කෙරේ අනුකම්පාවෙන් මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යාමට ඔබ වහන්සේගේ වටිනා උපදෙසක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට රත්නත්‍රයේ සරණින් නිදුක් නිරෝගී භාවය ලැබේවා. අප කරන පින් අනුමෝදන් වී දීර්ඝායුෂ ලබත්වා. තව බොහෝ දෙනාට ශාසන සැපත ලබා දෙත්වා. ඔබ වහන්සේ පතන්නා වූ චිර ජීවනය ඔබ වහන්සේට පහසුවෙන්ම ලැබේවා. මේකෙදී අර නිින්ද තියෙන කෙනාට ඔතෙන් යන්න බෑ. නිින්ද නැති කෙනෙකුට පේනවා එන්න එන්න අරමුණ ගෙවෙනවා. එතකොට විවිධ තිරමාරු කරනවා. ඔය සෙල්ලම් වගේක් යනවා. ඒක ඒක ඊගාවට තියෙන්නේ අරමුණක් නැතුව සතිය තියනවා කියන එක. අරමුණ ගොරෝසුර තියෙන සතිය තියෙනවා. අරමුණ මැදිහත් තියෙන සතිය තියෙනවා. අරමුණ ගෙවෙනකොට සතිය තියෙනවා. අන්තිමට පේනවා අරමුණක් නැති සතියක්. නැත්තම් අනිමිත්ත සතියකට යන්න පුළුවන්. ඒක නිකන් අර ආසෙන්තර වේගය වැඩි කළ වැඩි කළ පොළවෙන් උස්සනවා. ඉතින් අර ආපු අච්චර ටොංගානක බඩුව වේගි කැවිලා කැවිලා කන්ති අන්තිමට පොළවට පොළවෙන් ඉහළට ගිහිල්ලා තරලයක රඳනවා. ඒ හිතා ගන්න බෑ. නමුත් වෙනවා. ඒ නිසා අනෙක් ඉස්සරහට බලන දැන් ඔන්න යන්නේක රන් වේගෙන් ඉස්සෙන්න පටන් ගන්නවා. අරමුණක් නැහැ. ඒ පෙරලෙන්නේ නැහැ. මේක දිගට තියෙනවා. එතකොට තමයි අපි අරූප ලෝකේ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න දැනගන්න නිසා රූපේ තියෙන්න පුළුවන්. තියෙන සතිය තියෙන්න පුළුවන්. රූපේ ගෙවෙන්න පුළුවන්. ඒ සතිය තියෙන්න පුළුවන්. අන්න විදිහේ සතිය අරමුණ ගෙවම් කරලා රූපේ ගෙවම් කරලා යන තැනටයි ඔය සූදානම් වෙන්නේ. ඒකට ලෑස්තිලා යන්න කලබල වෙන්නේ නැතුව අපි දන්නවනේ ආයතනතරම උසන්න හදන වෙලාව ඔක්කොම ප්‍රතිතද කරගන්නවා. ඒ කැබින් එකේ ඉන්න සේවක සේවිකාවොත් ප්‍රතිතද කරගන්න ඕනේ වෙලාව. ඉඳගෙන හෙල්ලෙන්න පෙරලෙන්න බෑ. මොකද මේ වෙලාවේ පෙරළුනොත් එහෙම මේ නියම වලට මොකුත් කරගන්න බෑ. ඒ වෙලාවේ කියනෝනේ දැන් ගණ්ඩායි හදන්නේ. කැබින් ක්‍රූ එකත් ගිහිල්ලා හරියට වාඩි වෙන්නේ කියලා. ඒ වෙලාවේදී හිත හොල්ලන්න එපා. සද්ධාව නැති කරගන්න එපා. සීල නැති කරගන්න එපා. සතිය නැති කරගන්න එපා. එහෙම යන්න යන එකයි තියෙන්නේ. බය වෙන්න එපා කියවන්නේ ගාපස්. පෙරුවන් සරණයි. අතිපූජනීය ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේගේ ඊයේ පැවැත්වූ ධර්ම දේශනාවේ සම්බන්ධවයි. ස්වාමින් වහන්සේ මා අන් අයට දේශ නොකරන අතර මාහට අන් අයගෙන් සිදුවෙන කෙනෙහිලිකම් මතක් වන විට මාහට දේශේ හටගනි. අතීතේ මාහට ලැබුණු කෙනෙහිලිකම් නොකටයුතුකම් මගේ සිතට සිතුවිලි වශයෙන් එන විට මා ඉක්මනින්ම දේශයේ ආව සිතුවිල්ලක්. සිතුවිල්ලෙන් ඊට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගෙන මෙය මට ක්ලේශයයි සිතා එම පුද්ගලයාට ඉක්මනින් මෛත්‍රී කිරීමේ සිතුවිල්ලක් හෝ බුදු ගුණයක් හෝ සිහි කරයි. මෙසේ කෙලෙස් හඳුනාගෙන එසේ කිරීමට වඩා මා දැන් මෙතන යන්න ඉරියව්ව සිහි කිරීම ඊට ආදේශකයක් වශයෙන් කිරීම ඊයේ දේශනෙන් ඉගෙන ගතිමි. එවිට කෙලෙස් කැපීමක් සිදුවේද යන්න කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. මට එසේ දේශයේ සිතුවිලි වැඩිපුරම මතක් වේ. ඒ නිසා මගේ සිතෙන් මෙම දේශයේ ප්‍රහාණය වෙන වෙනත් ක්‍රම තිබේද කරුණාවෙන් පහදා දෙනමින් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට අමා මහ නිවන් සුව පතමි. තෙරුවන් සරණයි. ඔය තමයි විතක්ක සම්දාන සූත්‍රයේ බුදුජානකසේ විස්තර කරන්නේ. අඤ්ඤනි මෙට්ටක් මනසිකරෝති, ආදීනවං මනසිකරෝති, අසත්‍ය අමනසිකාරම් මනසිකරෝති. ඊට පස්සේ දැටි ග්‍රහණය කරනවා කියලා එන්නේ එන්නේ එන්නේ දන්නවනම් මේක ප්‍රහාණය කරන්න ඕන කියලා ක්‍රම කීපයක් එකේ දේශනා කරනවා. එනිසා විතක්ක සම්දාන සූත්‍රයේ බුදුරජාණන්සේ තමන් වහන්සේ කරපු ටික පෙන්නලා තියෙනවා. විශේෂයෙන්ම දැනගන්න ඕනේ මේ භාවනා කරනකොටත් ද්වේෂය එනවා. ඒක මේ භාවනා දෝෂයක්වත් මගේ දෝෂයක්වත් නෙවෙයි. ඒක අයින් කරන්න ද්වේෂයට ද්වේෂ කරන්න එපා. වෙන දෙයකට හිත දාලා ෂේප් වෙන එකයි කරන්න තියෙන්නේ. ඒකට කියන්නේ ෂේප් න්‍යාය කියලා. තෙරුවන් සරණයි අතිගෞරවනීය ස්වාමින් වහන්සේ. අනුකම්පාවෙන් සමාවී වදාරා මගේ මේ ප්‍රශ්නයට පිළිතුරක් දුන මැනව. මා කීපවතාවක්ම නිස්සරණ වනේ දින පහේ භාවනා වැඩසටහන් සඳහා සහභාගී වී ඇත්تمي. දැන් මට ආස්වාසය ප්‍රස්වාසයේ ගිවියන ආකාරයේ සියුම්ම දැකගත හැකිය. පරයන්කේ පැයක් කායිත වැඩි වේලාවක් හිස්තැනට සිත පිහිටුවා සිටිය හැකිය. සක්මනේදීද වම දකුණ මුල මැදාග වශයෙන් සංසුන්ව නිරීක්ෂණය කළ හැකිය. කලාතුරකින් සිත පිට ගියත් ඒ බව දැන නැවත ඉරියව්වට සිත යොදා ගත හැකිය. මා දැන් එකම තැන නැවතී ඇති ආකාරයක් දැනේ. මේ ආත්ම භවයේදීම උතුම් වූ නිවන පසක් කර ගැනීම මගේ ඒකායන අරමුණයි. උත්තම වූ මාර්ගඵලයක් කරා මා ළඟා විය යුත්තේ කෙසේද? එය දැනට මා සිදු වී ඇතිද? මා ඒ බව සැකහැර දැනගන්නේ කෙසේද? මේ ලැබූ මනුෂ්‍ය ආත්ම භාවය ගෙවි යාමට මත්තෙන් මගේ මේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා මට කරුණාවෙන් හා අනුකම්පාවෙන් පිහිට වී වදාරණ සේක්වා. ඔබ වහන්සේගේ උපදෙස් අනුව මේ ආත්ම භවයේ මගේ උත්තරීතර අරමුණ වෙනුවෙන් මට කල නොහැක්කක් නොමෙත ස්වාමින් වහන්සේ. හිටි හැටි එම මරණයට මුහුණ දෙන්නට සිදුවොත් ඒ සඳහා සැහැල්ලුවෙන් ඉදිරිපත් වීමට මට අවසර දෙන්න හිමියනි. සංසාර ගමනේ මේ මාගේ අවසන් ආත්මභාවයේම බව මම ඉඳුරා පසක් කරගතිමි. නමුත් අපැහැදිලි බවක් දැනේ. ඒද පහදා මට නැනස පාදා පිළිතුරක් ලබා දීමට කාර්නික වනු මැනව. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය වහවහ අවබෝධ වේවා. උත්තම වූ බුදු ගුණේ අයිදින්ම දෙසන ඔබ වහන්සේට තව තවත් දේශනා ප්‍රාත්‍යහාර ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි. භාවනා කරන්න කරන්න තියෙන ආතතිය ප්‍රශ්න අසහනය අඩු වෙනවනම් පාර හරි. එන්නේ එන්නේ ප්‍රශ්න වෙන්න එහෙනම් ඉතින් අංගොඩ යන්න වෙනවා. මුල් ඒරියාවේ යන්න වෙනවා নানা ආකාර ප්‍රශ්න. ඒ නිසා බලන්න මේ කරන්න කරන්න පහසුවක්ද තියෙන්නේ කියලා. ඒතර දැන් තියෙන තත්ත්වෙන් Tamanට අතීතයට කරදරයක් වෙන්නෙත් නැහැ. ළඟ ඉන්නයට කරදරයක්වත් නැත්නම් ඒක ධාර්මිකයි. මේ වෙන වෙන දේන් අනුන්ට කරදර නම් Tamanටත් අතීතයේ බයක් වෙනවා මොකද්දෝ පටලවිලා. ඒ වෙලාවට මම දැන් මෙතන කියන තැනට එන්න. ඒ බොහොම සරලයි මේකේ වැඩේ. එන්නේ එන්නේ එන්නේ සංකර වෙනවා නම් මොකද්දෝ ප්‍රශ්නක් තියෙනවා. එන්නේ එන්නේ සහැල්ලු වෙන්න ඕනේ. කරදර අඩු වෙන්න ඕන නනුන්ට ඉස්සරහා පිළිබඳ ප්‍රශ්නක් එන්න බෑ. එහෙමනම් බුදුහාමුදුරුවෝ ඉන්නවා. එහෙම නැත්නම් පටලවිලා ඒ නිසා නිතර බලන්න එන්නේ එන්නේ ප්‍රශ්නද වැඩි වෙන්නේ ආතතියද වැඩි වෙන්නේ කියලා අඩු වෙන ක්‍රමයකට යන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඊයේ පැවති කමඨහන් සාකච්ඡාවත් ධර්මදේශනාවත් ආශ්‍රිතව පහත සඳහන් කරුණ ඔබ වහන්සේගෙන් උපදෙස් ලබා ගැනීම පිණිස ඉදිරිපත් කරමි. සක්මන ගැන gediya පිටින් ඇවිදීම ගැන ඔබ වහන්සේ ඉදිරිපත් කළ උපදේශයේ පරියන්කයට සහ එදිනෙදා කටයුතු වලදී සතිය පැවැත්වීමේදී යොදා බැලුවෙමි. පරියන්කේදී මූල කර්මස්ථානයේ වන ආනාපානයේ තිබියදී ශබ්ද වේදනා සිතුනි ලං වෙමින් දුරස්ත වෙමින් ආනාපානයේ ඉස්මතු වන හැටි සුවිශේෂී අත්දැකීමක් විය. භාවනා මනසිකාරයෙන් අකුසල් සමාපatti වැඩෙන පටිඝ අරමුණකට හිත යොමු වූ විට ඉරියව්වට සිත යොමු කෙලිමි. ඉන් සිත මුදා ගැනීමට හැක. කාමච්ඡන්ද අරමුණකට සිත ගිය විටද මේ අරමු අයුරින්ම කයට සිත යොමු කිරීම ප්‍රයෝජනවත් විය. පණිදාය භාවනාවක් කෙරෙහි එනම් භික්ෂු නිවිස් දේශනාවේ දෙක දේශනාවේ සඳහන් අවධානය යොමු කර ගැනීම කල යුත්තේ සිත විසිරී ගිය විටද නැත්නම් කාය චිත්ත ප්‍රසාදයේ ඇති කර ගැනීමටදයි පහදා දෙන්නේ. ඊයේ පැවති දේශනාව මගේ සාමාන්‍ය ජීවිතයේ කුසල් රැස්කිරීමේ කාර්යයන් කෙරෙහිද සිත නැවත යොමු කර බැලීමටද උනන්දු කරවීමක් විය. එනම් මා සීමිතව ආමිෂ කටයුතු කෙරෙහි මෑත අවුරුදු කීපය තුළ සතිය වඩන්න වඩන්නත් කෙරෙහි පහසුකම් සැලසීමේ පුරෝගාමීව කටයුතු කරමි. මගේ සසර ගමන කිටි කර ගැනීමට මේ බාධාවක් වේදෝයි සිතේ. එහෙත් මගේ අත්දැකීම් සතිය වඩන අය කෙරෙහි උපකාර කිරීමෙන් මටද පෙරදා උපකාර ලැබෙන පෙරලා උපකාර ලැබෙන බවයි සතිය දියුණු කර ගැනීමට උදව් වන බවය ඔබ වහන්සේගේ සානුකම්පික උපදෙස් පතමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා කලින් කීපෙකම මම කියන්නේ තමන්ගේ භාවනාව හෝ අනුන්ට සතිය වඩන උපකාර කරනට එන්නේ ආතතිය අඩු වෙනවනම් අසහනෙ අඩු වෙනවනම් ප්‍රශ්න අඩු වෙනවනම් පාරායි වැඩි වෙනවා නම් පොඩ්ඩක් ආකරන කලබල වෙන්න එපා. ඔය බෙහෙත් වල ලියලා තියෙන බෙහෙතෙන් අමාරුවක් කරනවා බෙහෙත් නතර කරා. නතර කරලා වෛද්‍යවරයාට ගිහලා පෙන්නනවා. මේ බෙහෙත් අමාරු වෙද්දි තීකර ගත්තොත් ඉතින් බෙහෙත වසක් වෙනවා. ඒක නිසා මොන දේත් කරන්න. කරලා බලන්න කොයි දේ කරනකොට ආතතිය අඩු වෙන්නේ, අසහනය අඩු වෙන්නේ. ඒක තමයි නිවන් මාර්ගයේ තියෙන හැටි. ඉතින් මේ වගේ සරල උපක්‍රමයක් තියාගන්න අද්භූත ක්‍රම මොකක්වත් මේකේ නැහැ. ගූඪ ක්‍රම මොකක්වත් මේකේ නැහැ. මැජික් එකක් මේක මොකක්වත්ම නැහැ. තියෙන බොහෝම එකට එක ප්‍රතිඵල. ඒ නිසා තමන්මයි තමන් ගැන විනිශ්චය කරගන්න ගරු පින්වත් ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මම බුද්ධ රත්නේ ධම්ම රත්නේ සංඝ රත්නේ ත්‍රිවිධ රත්නේ වන්දනා කර මගේ ජීවිතයේ ත්‍රිවිධ රත්නයට පූජා කර වරදක් සිදුවිනි නම් සමාව ලබා ගත්ෙමි දෙවියන්ට මළගිය ඥාතින්ට පින් ලබා දුන්නෙමි පසුව මගේ මින් භාවනා සතියට අදිස්ථානයක් කළා හොඳින් සාර්ථකව කර ගැනීමට ලැබේවා කියා මෙතෙන් සිට සක්මන් භාවනාව සතිය වැඩි වැඩි සක්මන් භාවනාව. බුදුගේ වැලිමලුවේ සක්මන් පතේ ඉදිරිපස ඍජුව සිටගෙන ඉදිරියට ගමන් කළා. පාදයේ තැබීම, ඉසවීම නිරීක්ෂණය කළා. මුලැමැදාග නිරීක්ෂණය කළා. මගේ සිත ඉවතට යානු දී පියවරක් පියවරක් පාසා අවධානය ඇති කර නිරීක්ෂණය කිරීමේදී මට පළමුව පොළවේ ස්පර්ශය පළමුවද පසුව මෘදුවද දැනු රළුවද පසුව මෘදුවද දැනුනි. මේ අතර වම් සහ දකුණු පාදවල පතුල පොළවේ ගැටෙන අතර ගැටෙන අයුරු නිරීක්ෂණය කරන අතර වලලු කර සංදිය ඉදිමුමක් දක්නට ලැබුණා. මේ අවස්ථාවේ මට සිතුණා දැනුණා මෙය සජීව පවතින සතියක් බව. පසුව තබන තබන පියවර ටික ටික මෙත්තයක් මත යනවක් වැනි හැඟීමක් තිබේ. මෙතනින් එයද නොදෙනී ගියා. නමුත් මා හොඳ සිහියෙන් සිටිමි. පසුව මම මට දහඩිය දැම්මා. පසුව ඇඟ සිසිල් වී බලන විට මගේ උඩු සිත යටි සිත දෙකට රුවන් මාලිකා සෑය වටා වඳිමින් සමා වෙන රුවන් වැලි මහා සෑය වටා වඳිමින් යන මෙන් පසුව ජයශ්‍රී මහා බෝසමිඳුන් ළඟත් බව දැනුණා. පසුව මගේ සිත පමණක් එතනට ගොස් කය තවම සක්මණේ සිටියා. පසුව ඇඟට මහත් සුවයක් හා සනීපයක් දැනුණද දහඩිය ගලන්නට උනා. අසුණක් මත වාඩි වුණා. ආනාපාන සතිය වැඩුවා. මුලැමැද අග කර්මස්ථානයේ අනුව ආස්වාසය ප්‍රස්වාසය නිරීක්ෂණය කළා. ආස්වාසයේ සිදුවන විට සතිය පවත්තා යටිසිත හා උඩුසිත එක්තැන් කරගෙන ආස්වාසයයි මෙනෙහි කළා. ඇතුළවන වාතයේ සිසිලක් ඇති බවත් ප්‍රස්වාසයේ උණුසුමක් ඇති බවත් වැටහුණා. ආශ්වාසයේ දකුණු නාසිකාවෙන්ද ප්‍රස්වාසයේ වම් නාසිකාවෙන්ද පිටවන ආකාරය නිරීක්ෂණය කළා. වර එක එක නාස්පුඩුවෙන් ඇතුල් වී නාස්පුඩු දෙකම තුලින් ප්‍රස්වාසය පිටවෙන බව දැනුණා. ප්‍රස්වාසයේ ආශ්වාසයට වඩා දීර්ඝ බවක් දැනුණා. මේ වන විට මට සිත් මට සිතුණා මූල කර්මස්ථානයේ තව කොපමණ වේලාවක් මට දැනෙයිද කියා. අවසානයේ අවධානයෙන් සිටින විට ටිකෙන් ටික දකුණු ටිකෙන් ටික ආස්වාසයේ ප්‍රස්වාසයේ අඩු වීගෙන යන බවක් දැනුණා. පසුව මා උඩුසිත හා යටිසිත එකතු කරගෙන සිටින නිසා මට නිරීක්ෂණය හා සතිය පවත්වා ගැනීමට හැකි විය. පසුව ටික වේලාවකින් වේගය හා දැනීම නැති වීගෙන ගියා. නමුත් මාගේ සතිය එලෙසම පවතී. පින්වත් ස්වාමින් වහන්සේ මෙම සතිය ඉදිරියට පවත්වා ගැනීමට ඔබ වහන්සේගෙන් කමඨහන් පතමි. මේ අනුව ලබා දුන් කමඨහන් පිළිපැදීම නිසා ටිකක් දියුණුවකට දියුණුවක් මට ඇති බව දැනේ. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවායි පතමි. මේකම දිගට පවත්නකොට තමයි ඒ විශ්වාසය ඇති වෙන්නේ. නිසා යන විදිය හොඳයි. එහෙම දිගට යන එකයි කරන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි පූජනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී දකුණු අත ඔසවමි පහත් කරමි සතිමත් වූයෙමි. දකුණු අත නවමි දිගහරිමි සතිමත් වූයෙමි. කුකුල් දෙකෙන් වගේ ඇවිදලා තියෙනවා. වම් අත ඔසවමි පහත් කරමි සිහිනුවණින් යුක්ත වූ යෙමි වම් මත නවමි දිගහරිමි සිහියෙන් යුක්ත වූ යෙමි වටපිට බලමි සතිමත් වුනිමි සමූහ භාවනාවේදී පරයන්කේ බොහෝ වේලාවක් විසුරුණු සිතක් බව දැන පසුව ආස්වාසයේ ප්‍රස්වාස සාමාන්‍යයෙන් දැන දැනුනිමි සතිමත් වූ යෙමි උදෑසන කුටියේදී පරයන්කේ සතිමත් වූ ආරම්මන රහිත වූවා. විතර්ක රහිත විය. ආස්වාස ප්‍රස්වාසයේ සාමාන්‍යයි. භාවනාවේදී පහළ වූ නාම රූප ධර්මියෝ ශ්‍රණයක් ශ්‍රණයක් පාසා ඇතිව නැතිව ගිය බැවින් අනිත්‍යයෝය ස්වාමින් වහන්සේට සදා සැනසීම ලැබේවා. ඔයක මුත පවත්තන්න ඕනේ පවත්නකොට තමයි ඒකේ වෙනස් වෙන ස්වරූපේ දකින්න පුළුවන් නැත්නම් ඔය හිතාගත් ඒවා අහපු බණ හිතට එන්න පුළුවන් ඒ වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒක දිගට කරන්ඩ කරනකොට ඒක හිත වදිනොයි කියලා එකක් වෙනවා අත්දැකීමට ලක් වෙනවා. ඒකෙන් තමයි අපි ස්ථාවර කරගන්නේ අපේ අත්දැකීම. තව කීයක් තියෙනවද? අපි ඒක හෙටට දාන්න. මොකද දැන් ගිහිල්ලා තියෙනවා පැය එකකුත් විනාඩි 25ක්. අද දවසේම ඉදිරිපත් කරපු රචනා දිග වැඩි. මම කියන්නේ නරකයි කියලා. ඒ ලිහිම කියලා තමයි අපි ඉගෙන ගන්න පස්සෙත් ඒක කෙටියෙන් ඉදිරිපත් කරන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට සාරාංශ කරනවා කියලා අපි ඉගෙන ගන්න ඉස්කෝලේ යන කාලේ එකක්. අන්න ඒ වගේ මේවා කෙටියෙන් ලියන්නේ. නිකාර පටන් ගන්නකොට දිග විතර ලියන ඊට පස්සේ ඉවර කරලා ධම්මජීවාමතුන් නිකන් දක්කට හදනවා. ඉතින් ඒවා නරක නෑ අප්පා ඒවා හොඳයි. නමුත් මං කියන්නේ මා අඩු කෙරුවට කමන්නේ එක්ක පුළුවන් මේ ලියන කියවනම් මන් දීට පුළුවන් ඕන්න කපලා දාන්න. ඒක ඈ එච්චරයි. එතකොට එතකොට අපිට වැඩේ මදේ විතරක් ගන්න පුළුවන් ලෙල් අයින් කරලා. ඒ නිසා අද ප්‍රශ්න දෙක අද හෙට හෙටට තියෙනවා. මේ මොකද 20ක් විතර තිබුණොත් අපිට ටැකල් කරන්න පුළුවන් අද ඉතින් ගන්න වැඩි මම හිතනවා ඒ වුණාට කල්තබෝ දෙකේ ප්‍රශ්න දෙකේ ප්‍රශ්නට උත්තර ඇහෙන්න ඇති ප්‍රශ්නත් නැගෙන්න ඇති ඒ නිසා අපි මෙතනින් එදා ඒ කට්ටිය වෙන කනගාටු ප්‍රකාශ කරමින් අපේ දවසේ ප්‍රශ්න විචාරතුමඩ පෙරනිමාව සටහන් කරනවා අපිට විනාඩි 35ක විතර කාලයක් තියෙනවා සක්මන් කරන්න ඊට පස්සේ අපි එකතු වෙනවා පරියන්ක භාවනාවකට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි